කාලය උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කළ යුතු පරිම සප්පාය කරනු සපයා දීම අනුග්‍රහ කිරීම. ඉතින් අනුග්‍රහයට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන අතර ඒ පරිේශණය එනතම ආර්ය පරිේශණය වැඩියෙන්ම කරපු සරුවච්චන් වහන්සේ අපට උන්වහන්සේගේ අත්දැකීම් වල පින්ඩාර්ථයේ වශයෙන් මොකක්ද කියන්නේ කියලා බැලුවොත් සර්වඥන්සේ දේශනා කරපු හුඟක් කරන අහලා තියෙන ඒ අනුග්‍රහිත සූත්‍රය අපට ඉදිරියෙන් තියාගන්න පුළුවන් සර්වඥන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට තාම සාක්ෂාත් කරගන්න බැරි වුණ ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵලකම ආපත්‍ය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය එහෙනම් ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ලබා ගැනීමට මගේ ඥාණයට කියන්නේ සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වටහෙන කරුණ පහක් තියෙනවා. අනුග්‍රහ පහක් තියෙනවා. ඒ කැමැති වෙන වෙන කෙනා විසින් උපයාදී යුතු, සපයාදී යුතු සංග්‍රහ පහක් තියෙනවා. ඒ පහ අංගුත්තර නිකායේ ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනවා. ඉතින් අපි මේ වැඩසටහන ආරම්භ කරනකොට එක්වල කෙටි මතක් කිරීමක් කරගන්නවා. ඒකෙන් පළවෙනි එක තමයි සීලානුගහිතේ. අපි වෙනකට වඩා හිත අලුත් කරගන්නවා ඊට වඩා ලොකු සීලයකට ගිහිල්ලා. ඒකට අපිට අපි මෙතෙක් ගත කළ ජීවිතයට වඩා පොඩි වෙනස් ජීවිතයක් හම්බ වෙනවා. ඒකට මේ වෙනස් වෙන හැම තැනකදීම කල්පනා වෙනවා ඇයි මම මේ වෙනද කාලසටහන වෙනස් වෙලා වෙනද ආහාර පද්ධතිය වෙනස් වෙලා වෙනදට වැඩිය නෑද හිතුවුනේ වෙනස් වෙලා නන්නාදුන පරිසරයකට ගිහිල්ලා මේ කරන්නේ මොකටද අපිට සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච මේ චේතෝමුති ඵලය හෝ ඵල සමාපatti ලබා ගන්නයි ප්‍රඥාවෙන් ඵලය හෝ ඵල සමාපatti ලබා ගන්නයි කියන අරුම දැනෙන හැම වෙලාවෙදීම අපිට ඒක නිමිත්තක් කරගන්න පුළුවන් ඒකට අපි කියනවා සීලනුකයිතේ කියලා ඉතින් ඒ සීලානුකහිතය යම් කිසි කෙනෙක් නොතකා මේ වගේ වැඩකට පෙළඹුණොත් ඒ ප්‍රයෝජන ගන්න පුළුවන් ද බැරිද කියන එක අද භවනා ශේෂ්ත්‍රයේ බලවත් විදිහට වාදයට ලක් වෙච්ච තරම් මේ භාවනාව කරන්න ඉස්සලා සීලය අවශ්‍යමද බෞද්ධෙක් වෙන්නම ඕනේද බෞද්ධ නොවි මේ කටයුත්ත කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒකට සමහර බලකඳවුරු අවශ්‍ය නැතය කියන පැත්තට ගොඩාක් කරු දක්වනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එහෙම අවශ්‍ය නැති කියන අය බටහිර චින්තනයට අයිති. එහෙම නැත්නම් මේක විදර්ශනාව කියන සර්වඥ දේශනා ඉහළම කෙළවරින් පටන් අරගෙන අවශ්‍ය මූල ධර්ම තියෙනවා මේක යන්න පුළුවන් කියලා ඒක ඍචිය ක්‍රමයට කල්පනා කරන පිටසක් කියන්නේ. ඒක මම දැන් පස්සේ අවුරුදු 50යි තාම සීක්‍රෙන් පැටිවෙච්ච ආරි ක්‍රම. භාවනා කරන්න ඒ සීලයක් අවශ්‍ය නැහැ. බෞද්ධ ආගමට යන්න ඕනේ නැහැ. කරන්න පුළුවන් කියලා. ඒ අතර වාරයේදී සම්ප්‍රදාන කුල බෞද්ධයෝ බලකණ්ඩ උරක් බැලලා කියනවා මේක එසේ මෙසේ සීලයක් අතුව කරන්න බෑ ඒක නිසා බරපතල විදියට සීලේ තියෙන්න ඕනේ. ඒගොල්ලෝ කෙලවරකට යනවා සීලේ අංග සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ කියන භාවනා කරන්න බෑ. මොකද අපේ සීලේ අංග සම්පූර්ණ නැහැ. ඒක නිසා භාවනා කරන්න බෑ කියලා. ඉතින් මේ දෙකට තමයි අපි නැති වෙලා ඉන්නේ මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච අපේ પરම්පරාව. ඉතින් අපිට සිද්ධ වෙනවායි මේ අනුව අර කියන විදිහට කිසිම සීලයක් නැතුව බණ භාවනා කරන්න පුළුවන්. කෙරුවොත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් බණක භාවනාවක බලාපොරොත්තු වෙන මේ චේතෝ මුක්ති ඵලය ඵල සමාපත්තිය එහෙම නැත්නම් ප්‍රඥා විමුක්තිය සහ ඵල සමාපත්තිය ලබන්න පුළුවන් කියලා. ඒක ඒකාන්තයක්. ඒක අනෙක් පැත්තෙන් කියනවා එවැනි උත්තරම වූ සාක්ෂාත්කරණයක් අපට කරගන්න ලබා ගන්න 100%ක්ම සීලය තියෙනවා කියලා. ඉතින් මේ දෙකෙන් දෙකෙන් එකකටවත් අපි බැඳිය යුතු නැහැ. මේ මතු කරලා පෙන්නන්නේ අපේ මේ ඉන්න පිරිස කට්ටියක් අර පැත්තේ ඉන්නවා කට්ටියක් මේ පැත්තේ. කිසිම කෙනෙක් නැද නැහැ. නැද ඉන්නවනම් ওই සාක්ෂාත් කරන්නේ මේ වෙනකොටම සිදුවෙන පාර වෙලා තියෙනවා. ඉතින් අපි ඉන්නේ කෝකද කියලා දැනගන්න එක ඉතා වැදගත්. ඉතින් ඒකට අපි දෙපැත්තම ඉන්න පිරිස සභාවේ ඉන්නේ කාරි වැදගත්. සමහරක් ඉන්න ඕනේ ඕන දීලයක් ඕනේ නැහැ. මේ හොඳ ගුරුවරයෙක් කියලා ක්‍රමේ දන්නවනම් ඕනම වීජ ගණිත සමීකරණයක් ඒ ක්‍රමයේ දන්නවනම් සුළු කරන්න පුළුවන්. ඕනම රේඛා ගණිතයක් ප්‍රමේය දන්නවනම් සිදු කරන්න පුළුවන්. ඕකට සීලයක් අවශ්‍ය නැහැ. තාක්ෂණය. අනිත් පිට කියනවා නෑ නෑ අපි දැනටවත් මේ බුද්ධහම රකින්න කරපින්න කරන බතු අරගෙන ඉන්න කට්ටිය අපටවත් බෑ. මේක 100%ක්ම සීලය අවශ්‍යයි කියන දා. ඔය කෙරෙන්නේ නැති වැඩ වුණා කියලා මේකත් තියෙනවා. ඉතින් ඒ වගේ ඉන්න මැද අපි වාදයකටපත් නොවි අද දවල් අහලා තිබුණ ප්‍රශ්නයක් විදිහට අපි මේකට කොහොමද සුදුසු බාටපත් වෙන්නේ? නැත්නම් මම කොහොමද සුදුසුෙක් බාටපත් වෙන්නේ? ඒක සඳහා අපිට ගන්න පුළුවන් දෙන්න පුළුවන් උපමානය තමයි තමයි ඊයේ හිටියට වඩා සිල්වන්ත තැනකට යන්න. ඊයේ හිටියන සීලයක අදි අද අදි සීලයකට යන්න. ඒකල බලන්න ඒ අදි සීලයක් වඩපත් කිරීම සඳහා මයිලව කුසල ඡන්දයක් තියනවාද? මම මේ කරන දේ මට මේ ගමනට තිබුණු බාධාවල් අවහිරතා අඩු කරනවාද කියලා ඒ සීලය නිතරම අධිශීලයක් බවටපත් කිරීම සඳහා ඇති ඒ නැමියාව කුසලතාවය ජීවයක් බවටපත් කරගන්නවා හැම වෙලාවෙම බලන්න ඕනේ ඉන්නවට වඩා සීලයකටපත් වෙන්න එතකොට මේ චේතු විමුක්ති ඵලයේ සහ ඵල සමාපත්තියේ ප්‍රඥා විමුක්ති ඵලයේ සහ ඵල සමාපත්තියේ තිබියදී අඩුගානේ මේකේනා ඒක අරමුණු කරගෙන සීලයේ උසස් පස්තකටපත් වෙනවා. දවසින් දවස දවසින් දවස ඉන්න මට්ටමේ ඉහළ තත්ත්වයකටපත් කරන එක සීලයේ ආවේනික ගුණයක්, නයිසර්ගික ගුණයක්. සීලය රකින්න සීලයෙන් අරසකල වෙනවා. ඉතින් ඒක කවුරු හරි ඉන්නවට වැඩි සීලයකට මටපත් වෙන්න මේ වගේ වැඩමුළුවක් මේ වගේ પરමාර්ථයක් ඉස්සරහින් කියාගත්තාම අපි කිසි කෙනෙක් එක්ක ගැටුමක් වෙන්නේ නැහැ. අනිත් ඒ ඉස්සරහින් තියාගත්ත මේ සීලය නිසා Tamanට සිල්පද රකින්න නැති කාලෙත් එක්ක අද මේ වැඩේට කොච්චරක් අනුග්‍රහයක් ලැබිලා තියෙනවද පහසුවක් සප්පාය කරනු එහෙම නැත්නම් මේ සීලේ නිසා මට කොච්චරක් වැඩියෙන් සත්පුරුෂයෝ දකින්ද සද්ධර්මය අහන්න වෙලා තියෙනවද කියලා කායිමත් අහන්න ඕනේ ඒක අපිට ජීවිත අත්දැකීමෙන් ලබන්න පුළුවන් ඒකට කියනවා සීල අනුග්‍රහිතය කියලා ඊට පස්සේ සුතානුග්‍රහිතේ මේ වගේ බණ අහන්න අපි බොහෝ විට ඒ ඒ ශේෂ්ඨවල සෑහෙන අසුවිරුතන් ඇති සුතමේ ඥානය ඇති පිටසක්. මෙතන මේ වගේ පිටසකට නැතුව මොනවාක්වත් දන්නේ නැති මොනවාක්වත් ආරම්භක ශේෂයක් නැති කවුරක්වත් නැහැ. හැම කෙනාටම ඒක පිළිබඳව සෑහෙන දැනුමක් තියෙනවා. නමුත් ඒ අදාළ දැනුම නැත්නම් මේ අපි යන ගමනට චේතු මුක්ති ඵලයට නැත්නම් හිත චේතු මුක්තියටපත් කරගන්න නැත්නම් ඵල සමාපත්තියට යන්න නැත්නම් ප්‍රඥා විමුක්තියට යන්න ප්‍රඥා ඵල සමාපත්තිය කියන්නේ يعني සමතේ නිවන ලබන්න නැත්නම් විපස්සනා නිවන ලබන්න මේ නිතරම ඒ දන්නදී මේ මේ Taman යන එල්ලේට ගැළපෙන විදිහට නැවත නැවත ඇහෙන සකස් සලස් වෙන්න ඕනේ ඒක හරියට බුදුන් පූජා කරපු මල් වට්ටියකට පැන් ඉහෙනවා වගේ. පැන් ඉහන්නේ යන්නේ මල් ටික කාලයක් මේ වියලෙන්නේ නැතුව පවතිනවා. එහෙම නැත්නම් අපි පළවගාවක් කරනවා නම් බොඩගොවිතනක් කරනවා නම් ඒ කන්දැත්තේ තියෙන පළවලට ටිකක් යවස්සාවක් කරන්න ඕනේ නැත්නම් ඒක ගහලා වෙන්නේ. අන්න ඒ වගේ දීශීමක් වගේ තමයි මේ සුතමේ අනුග්‍රහිතය. ඉතින් සුතමේ අනුග්‍රහිත නිසා අපි හැමදාම කාලසටහනේ සෑහෙන වෙලාවක් වෙන් කරගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටස් තාමත් හොඳයි. එහෙම නැත්නම් මේ සංග්‍රහ ග්‍රන්ථයක් හෝ නැත්නම් තමන් කතා කරන මාතෘකාවට අදාළ තොරතුරු ටිකක් අපි ඉතාලු කරගන්න. ඉතින් ඒ වශයෙන් ඒ වෙනුවෙන් වෙන් කර මේ ධර්ම දේශනා කාලයට බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් කොයි කොටස ඉස්සරහින් තියාගන්නවද කියන ප්‍රශ්නේදී අපි මේ වැඩ මුළු සංවිධානයත් එක්ක කතා කරා ඒත්ෝ ස්වාමීන් වහන්සේම ඒක තීන්දුව කරන්නයි කියලා ඒක යුක්තව තිබ්බා. ඉතින් මේ පොඩි ආම්තුරු ඒකට උනන්දු වෙලා ඒ ස්වාමීන් වහන්සේ යෝජනාවක් කළා. ඒ අනුව මම මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ මදුපිණ්ඩික සූත්‍රය මුගදෙනෙක් වගේ අහලා ඇති. ඒක ඉදිරියෙන් තියාගත්තා. ඒකෙන් අපි අදහස් කරන්නේ සංග්‍රහ ග්‍රන්ථයක්වත් උපග්‍රන්ථයක් කරන්නේ කෙලින්ම සර්වඥ දේශනාවක් ඉදිරියට ගන්න හදා. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. අපි මේ ගත කරන ජීවිතවල සම් වේලාවක් අපි ගත කරනවා කෙලින්ම සර්වඥාන්සේ දේශනා කරපු ධර්ම කොටසක් අහන්න ඒක ඒ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. සර්වඥ දේශිත ධර්ම කොටසක් අහනකොට සර්වඥ දේශිත ධර්ම කොටසක් විග්‍රහ කරන්න හදනකොට අපිට ਸਰවඥාන්සේ ළඟ ඉන්නා වගේ වැටහීමක් එනවා. හරියට රාහුල කුමාරයෝ පින්නපාත වඤ්ඤ සිද්ධාර්ථ කෞසම ਸਰවඥාන්සේ ළඟට ගිහිල්ලා කිසි බයක් නැතුව අතින් අල්ලගෙන ශ්‍රමණය උඹේ හේවණල්ලත් මට හැපයි කියලා ਸਰවඥාන්සේ අතින් අත තීකර යනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. සර්වඥාන්සේ දකින්නට ළඟට ගිහිල්ලා එහෙම අක්ෂි අල්ලලා කතා කරනවා කියන එක ඔක්කොටම වෙන්නේ නැහැ. ඒකේ අතිජාත පුත්‍රයා නිසාලේ උරුමේ තමයි හත් අවුරුදු කරේ කටේ කිරිසොඳ කියන සිදරුවේ. අන්න ඒ වගේ අපේ සර්වඥාන්සේ කියලා සම්බන්ධ වෙන්න ඕනේ නම් අතරමැද පෙරක දෝරුව නැති වෙන තරමට දේශිකයි. ඉක්න හැම කෙනාම තම තමන්ගේ මත මතාන්තර දානවා මාත හොඳයි සමහර වෙලාවට. ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපිට භාෂා ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවුරුදු 2600ක සංස්කෘත ප්‍රශ්නයක් තියෙනවා. විදේශිකෙක් සර්වඥාන්සේ කියන්නේ. ඒ නිසා අපිට සමහර විටක ගොඩ පෙරක දෝරේ කරේ අල්ලගන්න වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි හරහා යන්න වෙනවා. නමුත් විතර මතක තියාගන්න ඒ ගන්න දේ හිතා කිප්පන්ට අයින් කරලා ඍජු සම්බන්ධතාවය ගත්ත ගමන් අපිට මේ බුදු සුවඳ භාවනාදී දැනෙනවා. ඉන්නේ දැනීමට හේතු වෙන විදිහට මේ සූත්‍ර කොටසක් දේශනාවට සම්බන්ධ කරනවා කියන එක සිංහල ඉතිහාසයේ පසුගිය අවුරුදු 1000ක කාලය තුළ වෙලා ගියා. ඒ කාලේ ඔක්කොම තිබුණේ සංග්‍රහ ග්‍රන්ථ ටිකක් කටපාඩම් කරගෙන මේක තමයි බණ කියාගෙන ගාතකට කවුද හදපු ගාත ටිකක් අරගෙන කොයිදෝ තිනේවා ටිකක් එන්න සූත්‍රයක් ගත්තොත් ඒක කාටද කියලා අහලා ඒක ටිකක් අපි ඈඩ් කරා. දැන් මේ අපි ඉපදිච්ච කාලේ වෙනකොට මේ 1956 න් පස්සේ ඇති වෙච්ච මේ බුද්ධ ජයන්ති විප්ලවීට පස්සේ ඒත් අවුරුදු 30ක් 40ක් ගියා. කෙලින්ම සූත්‍රයක් කරගෙන බණක් කියනවා කියන එක දැන් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට අද තියෙනවා ඒ වාසනාව. ඒ මොකද අපිට ඉස්සෙල්ලා හිටපු අපේ ආචාර්ය ප්‍රචාර්යවරු ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ මති මතාන්තර නැත්නම් අටුවා ටීකා පැත්තක තියලා කෙලින්ම මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කියලා කියවන પરම්පරාවක් අපිට වෙලා තියෙනවා. ඒ නිසා අපට මේ ලැබිච්ච ඒ අලුත් වරය අපි පාවිච්චි කරන්න ඕනේ. අපිටවත් තේරෙන්නේ අපට අමාරුයි අපට බෑ. අපිට මේක දිය කරලා දෙන්න අපිට මේක සම්බල ටිකක් දෙන්න අපිට මේක තනකො කරලා දෙන්න කියලා කියන්නේ නැතුව ශක්ති ප්‍රමාණයෙන් අපි එකට යෙදුනොත් කොච්චි අමාරුයි ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් අපට මේ නැවත නැවත යෙදීමෙන් දවසක ඊට වැඩිය අද පොඩ පොඩ මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මදුපිණ්ඩික සූත්‍රයේ දැන් මේ කියවපු වාක්‍ය අමාරුයි. කාටවත් කියන්න බෑ මේක මේ දේශා භාගතාවේ තියෙන එකක්, පාරිභාෂික ශබ්ද මාලාවේ තියෙන එකක්. මේක අපිට පොඩ්ඩකට නිින්ද යන වෙලාවෙදී නැලවිලි කපියකට කියන්න පුළුවන් එකක්වත් ජාතක කතාවක්වත් නෙවෙයි. අමාරු තේරුම් ගන්න. ඒ අමාරු කොට අපිපත් කරන්නේ මේ අමාරුයි භාවනා කරන කෙනාගේ හිත අවුල් කරලා මේකේ ගුඪ රසයක් ඇති කරලා গুপ্ত බවක් ඇති කරලා ඔයාලට දෙන්නේ මට විතරයි තේරෙන්නේ කියලා වෙනසක් ඇති කරන්න නෙවෙයි. මේක හොඳට ටික ටික ටික ටික තේරුම් ගන්න ගත්තොත් සමහර විටක අපි මේ වැඩමුළුවට එනකට වැඩිය යනකොට පොඩ්ඩක් මේක අල්ල ගන්න පුළුවන්. ඒකට අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒක කියන පොතේ දැනුම කියලා. එහෙම නැත්නම් අසුවිරු ඥාන කියලා. නැත්නම් බෞද්ධ භාව කියලා. ඉතින් බෞද්ධ භාවයේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මේ පදපිටික සූත්‍රය පොතේ සූත්‍ර විකාශ වෙන ආකාරයක ටික ටික ටික ටික විස්තර කර ගන්න. ඊගාවට අනුග්‍රහිත වශයෙන් ਸਰවචනාංශය අපට මතක් කරන්නේ සාකච්ඡා අනුග්‍රහය. එයි මේ සාකච්ඡාව මේ ශාසනය විතරයි කියන්නේ. වෙන කිසිම ශාසනයක සුද්ධ ලියවිල සාකච්ඡාවට ලක් කරන්න බෑ. ඒක සර්බලධාරී දෙවියන් ආදර කරන අපරාධයක්. සුද්ධ දේවිල බාර ගන්න ඕනේ. සුද්ධ දේවිල බාර ගන්නත් ඒකට දේව දූතෙක් හරි දේව දෙවියෝ නියෝජනය කරන පියෙක් දේව කැති කෙනෙක් දේව පාදර කෙනෙක් බ්‍රදර් කෙනෙක් සිස්ටර් කෙනෙක් අවශ්‍යයි. ඒගොල්ලෝ තමයි මේ අපබ්‍රන්ති දන්නේ අපිට තියෙන්නේ එහි කියන එක විතරයි. ඉස්ලාම වතාවට මිනිස්සු අතර සර්වඥන් වහන්සේ මතයක් ඉදිරිපත් කරලා ඒ මතය සාකච්ඡාවට ලක් කිරීම ආරාධනා කරා. ඊට ඉස්සෙල්ලා ආරාධනාවක් තිබුණා. ඇත්තටම ඊට ඉස්සෙල්ලා ඒ සාකච්ඡාව තිබුණා. ඒ සාකච්ඡාවල තිබුණේ අපි මේ කතා කරන්නේ ඉන්දියාවේ සර්වත්‍ංශ 15 වෙනි ඉස්සර තිබිච්ච කුලවාදයට විරුද්ධ වාද. තිබිච්ච ඒ නිලධාරි වාදයට විරුද්ධ වාද තිබුණා. හැබැයි ඒගොල්ලෝ ඉදිරිපත් කරපු වාදයක් නැහැ. ඒ විදිහට පැවතිච්ච කුලවාදයට විරුද්ධව ආජීවකව ශ්‍රමණියෝ තපස්සරු සමාජයෙන් අයින් වෙලා ඒ සමාජයේ තියෙන පද්ධති කුලවාදී මොකක්ද ගණන් ගන්න නැතුව ඒගොල්ල කවුරුහරි අහන මොකද තමයි මේ ඉෂපාගෙන මේ වෙන පාඩක් කරගෙන ඉන්නේ නෑ නෑ මං කැමති නෑ කුලවාදයට මං කැමති නෑ මේ සමාජ තත්ත්වවලට කියලා ඒක ලොකු වාද තිබුණා නමුත් ඒ වාදවල සරුවචන් වහන්සේ වගේ දෙන ප්‍රතිපදාවක් හෝ මූලාර්ථයක් තිබුණේ නෑ ඒක නිසා සර්වචන් වහන්සේ නිකම්ම නිකන් තියෙන දේවල් විවේචනය කරපු එහෙම නැත්නම් නාස්තික විවේචනයක් කරපු උත්තරමන් වහන්සේ නමක් නෙවෙයි උන්වහන්සේ වාදෙත් කියලා මෙන්න මේකයි මගේ ප්‍රතිපදාව මෙන්න මේකයි මම උගන්වන්නේ ඒකට කැමති කෙනෙක් නේද වාදෙත් ලක් කරා ඒක කවදාකවත් මට කරන නිග්‍රහයක් නෙවෙයි කළ යුත්තක් එහෙම නැතුව ගෙඩි පිටින් බාරගත්තොත් මැට්ටික් ජීනසි ගණන් ගන්නෑ ඒක නිසා සාකච්ඡාව ජීනන්සේ අනුමත කරා ඒක අපේ සිංහලයට එනකොට මේ කමඨං සුද්ධ කරනවා කියන්නේ ඔකට තමයි. අපි භාවනා කරලා ඇසු විරෝධයක් තියෙනවා නම් තව කෙනෙක් ළඟට ගිහිලා මෙන්න මෙහෙම කිව්වා මෙහෙම කරා මේ ඇහුවා එතකොට කොහොමද අපි මේක තේරුම් ගන්නේ කියලා. ඒ නිසා මේ සකච්ඡා අනුග්‍රහිතය කොච්චරක් සජීවීද කියනවනම් මුළු ශරීරෙම ව්‍යායාම කරන දෙයක් සාකච්ඡාව කියන්නේ. හරියට සාකච්ඡාවක් කරගෙන ඉන්නවනම් ඇලියනවා තේරෙන්නේ නැහැ. පටන් ගත්තාම සාකච්ඡාව. දිගට යන්න පුළුවන් තුන් රාත්‍රියක් මුළුල්ලේ සාකච්ඡාව පවත්වන්න පුළුවන්. ඒ තරම්ම අපි පුදුම sannivedanaයකට වැටෙනවා. අපි පක්ෂයත් එක්ක ඒ සමේ සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. එනිසා සර්වඥයන්ස වල ඉන්න කාලේ හැම අමාවක දවසකම රාත්‍රියේ ඒ භික්ෂුන් වහන්සේලා මුළු රැයම කෙරුවේ ආගන්තුක ප්‍රමේච්ච ස්වාමීන් වහන්සේලමක් ඉදිරියට තියාගෙන නැත්නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලමක් තියාගෙන උන්වහන්සේ ප්‍රශ්න අහනවා. උන්වහන්සේ උත්තර දෙන්නේ. එතකොට අතුරු ප්‍රශ්න ගන්න. නෑ නෑ අපේ ගුරුවරයා අහම නෙවෙයි කියලා දුන්නේ. ධර්මෙ මෙහෙමයි, විනය මෙහෙමයි. ඉතින් අර සංස කියනවා හරියට ඒක එහෙමයි. නමුත් මෙහෙමත් එකක් තියෙනවා. ඒක උදේ වෙනකන් මේ සාකච්ඡාව යන නිසා හැම කෙනෙකුටම Tamange කොටහ Taman මේ ඉදිරිපත් කරපේන ඒ සුද්ධ වෙච්ච ප්‍රමාණය ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව ඉතාම වැදගත්. ඒ නාලන්දාවේ ඒ තිබිච්ච ප්‍රසිද්ධ ප්‍රථම විශ්වවිද්‍යාලෙදී ඒ ප්‍රධාන කුලපතිතුමා ඉන්නේ ගේට්ටුවේ. කවුරු හරි යමුත් එක්ක આવොත් ඇතුළට එන්න ඕනේ වුණොත් එහෙම මට මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ඕනේ කියලා එයාත් එක්ක සාකච්ඡාවට ලක් කරනවා. මොකටද ආවේ? මොකක්ද මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක මොනවද ලැබෙන්නේ තමයි? අතර සම්පූර්ණ අර නැති කරන කම සාකච්ඡා බිම දාන. දැන් බිම දැම්මොත් එන්න දෙන්නේ ඇතුළට. එයා ඔප්පු කරොත් මට මේකෙන් ඇවිල්ලා ප්‍රයෝජනක් කියලා මේක ඔබතුමාගේ නෙවෙයි මටත් මේක ලබන්න පුළුවන් මාත් මේක භාවනා කරන්න ආවේ කියලා සාකච්ඡාවේදී හරියට අපි දැන් කරන ඔය YY එක්සෑම් එක තියෙන එහෙම නැත්නම් සමුඛ සාකච්ඡාව ඒ පාස්විච්චා විතර ඇතුළට ගන්න ගන්නේ කුලපතිතුමා නිසා ඇතුලේ ඉන්නේ අප වෙච්ච අය දැන් ওই විභාගේ පාස්විච්ච ප්‍රමාණයෙන් හෝ මානසික භාග දිනුනෙන් හෝ එහෙම නැත්නම් ගතම එකක් දීලා බෑ ඒ නිසා ඇතුලේ ඉන්න කට්ටිය හැම වෙලාවෙදීම තමන් ආපු දේ තරම් වෙන විදිහට ඇතුලේ මොකද ඒ අහන ප්‍රශ්න මේක ඇතුලේ තියෙන වැඩ අමාරුයි මේ මේ විනය තියෙනවා මේ ටික තියෙනවා ඔක්කොටම යටත් වෙලා තමයි අදට ගන්න. නිසා මේ සාකච්ඡාව හදන සජීවීව එදා තිබෙන සාකච්ඡාට යන්නේ විශේෂීත්ව දාන්න කියලා. කෙලින්ම ගිහිල්ලා අනිත් එක්කනත් එක සම්බන්ධ වෙනවා. ඒක ගොඩක් අත්තරම දිනුන උනේ මහායාන බුද්ධ ආගමේ අපි ඒකේ ටිකක් ඊට වැඩි ටිකක් අඩු මට්ටමකට අතර වෙලා තියෙනවා. නමුත් මේ ත්‍රිපිටකේ බලනකොට පේනවා සර්වඥාන්සේට සම්බන්ධ වෙච්ච හැටි ඒ නිසා ඕනම කෙනෙකුට සාකච්ඡාවේ පාර්ශ්වකරුවෙක් වෙන්න පුළුවන්. අපේ සාකච්ඡාවෙන් ජයපරාජය වෙන්නේ යා ඒකට දෙන සජීවී උත්තර මාර්ගය මිසක් බලපුරුදු කටපාඩම් කරපු උත්තර බෑ. ඒ නිසා වෙන කෙනෙක්ගේ අධිකාරී ශක්තියෙන් බෑ. මට කැමැත්ත තිබුණ පළියට බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නොකරක හරීම වැදගත්. කියන උගේ සංවේදනය දිනු කරන්න ඒ වගේ තමන් නිකමෙක් නෙවෙයි මේ වැඩේට මම ආවේ මගේ කුසල ඡන්දයක් තියෙනවා පිනක් තියෙනවා අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔප්පු කරනවා ඒක නිසා මේ වැඩමුළුවකදීත් අපි ඒ වෙලාවක් ගත කරනවා ඒ ධර්ම සාකච්ඡා එහෙම නැත්නම් අපි කියන කමඨාන් සුද්ධ වීම සඳහා ඊට පස්සේ තමයි සමත භාවනා කියන්නේ ඊට පස්සේ තමයි ආ දන්නේ භාවනා කළ මොනවද කරන්න ඕනේ කියලා සංගෝ දෙනෙක් මේ භාවනා කරන්න ගියාම ඉඳගත්තට මොකද ඉඳගන්න අපිට කුෂන් එකක් හම්බ වෙනවා වෙලාවක් හම්බ වෙනවා මොකද්ද මේක දිහා බලන්නේ කියන එක දන්නේ නැහැ ඉතින් ඊට පස්සේ යාට මේ අලුත්ම හොඳම වර්ගයේ යන්ත්‍රයක් හම්බ වෙලා ක්‍රියාත්මක කරන්න හැටි දන්නේ අර පොත්තම ගන්නවා මේ පොත්තම ගන්නවා කියන්නේ නෑ නෑ නෑ ඉන්නවා රිලේ හරියට කම්පියුටර් එකේ ස්විච් බෝඩ් එක උඩ පනිනවා ස්විච් බෝඩ් එක උඩ උඩ පනිනවා ඉතින් එක එක දේවල් තිරේ වැටෙනවා අමාර විදක E mc2 කියලා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ රිලවට අයින්ස්ටයින් දලා නෙවෙයි. උඩ පයින්කොට හැම වොත්තක්ම කීම වදිනවා. ඉතින් අපේ භාවනාවත් රිල වේ. කම්පියුටර් කීබෝඩ් එක උඩ පයින්නවා. ඉතින් මැජික් තමයි. නා කිසි ජෝනුවක් නෑ. මොකටද මේ ස්විච් බෝඩ් එක තියෙන්නේ? කොහොමද මේකේ මොන්ජෙටක් වැඩ කරන්නේ? කොහොමද මේ තොරතුරු කෝඩින් ඩිකෝඩින් වෙන්නේ? ඒ යාන්ත්‍රය දන්නේ කොහොමද කරනවාද? අද දුකක්ම වැඩි. ඒ මොකද මේ භාවනා ශේෂ්ත්‍රික ආවෘත්තද ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේ සමතේ කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ඒකේ අර්ථය මොකද්ද? ඒකෙන් මම යන බව දැනගන්නේ කොහොමද කියලා එයා හිතනවා නෑ නෑ මේක පැකට් එක පිටින් අපිට මේ අර ස්පේස් මේකර් එකක් ඉම්ප්ලාන්ට් කරනවා වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකකින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙට්ටක් කරන කටේ කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔපරේෂන් එකකින් කරන්න පුළුවන්. කිසිම විදිහට Taman එකට යෙදී කතා කරන්නේ නැතුව මේක සමතනුගාරිත බලක් වෙන්නේ එහෙම වෙනවනම් සීල තිබුණත් එක නැතත් කරේ. එහෙම පිටින් ගෙනලා හයි කරන පොර එකක් නෑ. පොඩ කාරණා ගන්න දැනගත්තත් දෙක සාකච්ඡා කරත් එක නැතත් කරේ. ඊට කලින් සීලනුගාරිත සුතනුගාරිත සාකච්ඡානුගාරිත දෙන්නේ මේක වල වෙලා කරන වැඩක්. ඒ වග වෙලා යන වෙලාවේදී මුලින් වගකීම් බාහිරය ගුරුවරයාට වැඩි හිටියට ගියාට එnde ende ende ende ඒ ශිෂ්‍යයාට අනුගාමිකයාට ගියේ නැත්නම් එතන ගුරු මුස්තියක් ඉතුරු වෙනවා. ඊට පස්සේ විපස්සනා අනුගාමිකය කියලා කියන්නේ සමතනුගාමිකයකට එහා ගිය එකක්. මේ කොච්චර දේවල් ඉගෙන ගත්තත් කොච්චර සීලෙ තිබුණත් කොච්චර ඥානෙ තිබුණත් කොච්චර සාකච්ඡා කරන්න පුළුවන් කොච්චර සමතේ තිබුණත් සාමාන්‍ය මිනිස්සුක ඉන්න පුළුවන් අපිට. ඉතින් ඕව ලැබෙන්න ලැබෙන්න අන්නෙන්න පටන් ගත්තොත් අන්ධහර පාන්න පටන් ගත්තොත් මේ ප්‍රශ්න පැත්තේ ලකුණු කරනවා. වසංග බෑ. දැන් හැම වෙලාවෙම අපි දෙන්නා. ඒක විපස්සනා අනුගහිතේ හැම වෙලාවෙම අපි බලනවා. සියලු ගුණ සමල්ලක තියෙනවා. හැබැයි සංගවන්නේවත් නැහැ. මම සාමාන්‍ය ජීවිතයක් ගත ඒක නිසා මේ සරත් ඇවිත් වෙන්න ඕනද මේ සඳහා ඒ ඊගියක් හදන්න ඕනද මේ අම්දරණට අදින ඊයකට වෙන කරන්න බැරිද කියන එක විපස්සනාදී ඕක කියන්නේත් නැහැ නෑ කියන්නේත් නැහැ. විපස්සනා කරන්නේ මොකද්ද? සිල් රකින්න පුළුවන් මූලික සුදුසුකම මිනිස්සෙක් කියමු විතරයි. ඥාන පිළිම පැවිදි උපවිදි බෞද්ධ බෞද්ධ මේක වැඩක් නැහැ. ඒ වගේම සුතානුකයිතේ සඳහා කවුරුරි කාගේ හරි දැනුමක් තමයි ලබා ගන්න ආරම්භක ශේෂයක් මූලික සුසුකමක් නැහැ. එහෙම තිබුණා නම් ඔය සෝපාක වගේ සුනීත වගේ කිසි කෙනෙකුට බුදුහාමුදුරන්ට සම්බන්ධ වෙන්න වෙන්නේ ඒ කිසිම ආරම්භක තේජයක් අවශ්‍ය නැහැ. Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් තියෙන තැනදලා යන්න පුළුවන්. ඒකට සාකච්ඡා කරන්න එන්නත වාදයකට අනුග්‍රහිත ආචාර්ය අනුග්‍රහිත කරන්න තමන් ළඟ ඉන්න එක්කනා කර ගෞරව සම්බන්ධ ගුඩ බයක් ඇති කරගන්න ඕනේ. දන්නේ නැති බව දන්නවනම් මට මේක දැනගන්න ඕන ඔබතුමා දන්නවද? කිසිසේත්ම සාකච්ඡාව සඳහා ඒ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සමත භාවනා කරනකොට 100 100ක්ම හරියුන. මම දන්න විදිහට නම් මේක දරා ගන්න බෑ කටුසල් ගමේ කරේ රත්තරන් බඳා වගේ සමත කරන්න ගිහිල්ලා ඒකම ඒ ලැබෙන ප්‍රයෝජනෙමයි මට වෙන්නේ අහිමිට හිතේ. ඒක දරන්න බෑ. පින් නැහැ. පෞරුෂත්වේ නැහැ. පෙරකල පින් නැහැ. ඉතින් ලැබිච්ච ගමන් පෙට්‍රල් ටිකක් අරගෙන පීඩියක තිබ්බා වගේ ඕක උලකට දාන්න තමයි. ඒක රැක ගන්න දන්නේ නැහැ. Tamange තියෙන මේ ගුණේ රැක ගන්න දන්නේ නැහැ. ඒක නිසා සමාධියෙන් යම් ප්‍රමාණයකට අපට ප්‍රයෝජන ලැබෙන්න ලැබෙන්න විපස්සනානුගතයෙන් අපි කියනවා නම් සමාධිය උත්හාන සම්පදාව කියලා. විපස්සනා කියන්නේ ආරක්ක සම්පදාය. ලැබෙන ලැබෙන එක ආරක්ෂා කරගන්න. ලැබෙන ලැබෙන එක වසහාලන්න ඕන. ලැබෙන ලැබෙන එක වහගෙන ජීවත් වෙන්න ඕන. කාටවත් අකවන්න ඕන. අඟ වොත් ඉතින් ඒක දැනගන්න ඕනේ ප්‍රශ්න ටික. ඉතින් ඒ නිසා මේ මම කියපු ප්‍රකාශය දිහා බලනකොට එන්න විපස්සනාට බරගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක විස්තර කරනකොට ටිකක් ඇඟරි දෙන්න ඉඩ තියෙනවා. ඉතරක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නැත්නම් කෙනෙහෙන්න ඉඩ තියෙනවා. ඉතින් කෙනෙහෙනවා කියන්නේ වැඩයක්. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ අපිට වස්තු නෝර නැත්නම් බුදුහාමුදුරන්ගේම ගමීම මහවණේ ඉන්න වෙලාවක දිවාවිරණට ගිය වෙලාවක දුහම්රොන්න සනුවරේ මිනිස්සේ ඒ වගේ මධ්‍යහන්නේ ඒ කැලියට යනවා දිවාවිරණේ සඳහා එයා බුදු වයසක කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ තරුණ මොකන තරුණ කයක් ඇති තරුණයේ ඉතින් දැකපුවම කියලා අහනවා කිං වාදී සමනෝ කිමක්ඛායි ඒ කියන්නේ දැක්කට පස්සේ ඔබ කුමන වාදයක් ඇත්තෙද්ද ඔබ දේශනා කරන ධර්මය මොකක්ද හරි එතනනම් දැන් ගියාම ආමි කැම්ප් එකට ගියොත් ඩෙන්ටි කාඩ් එක ඉල්ලන්නේ. ඒක දෙන්න ඔයාලා නැත්නම් කාඩ් එක පෙන්නන්න දාලා බලනවනේ ඊට පස්සේනේ දැනගන්නේ මේ අවලයි කියලා. ඒ වගේ එදා තිබුණේ ඔබ කුමන වාදයක් ඇත්තෙද? ඔබ කුමන දෙයක් ප්‍රකාශයටපත් කරන්නේ? ඉතින් ඒක මේ ඥානීය පැත්තෙන් එහෙම නැත්නම් දර්ශනීය පැත්තෙන් එහෙම නැත්නම් සංවේදනයේ පැත්තෙන් බලපුවාම මේ බත් කණ්ඩ නැති නැත්නම් ලාභ සත්කාර සම්මානති ලෝක හොයන රූප ශබ්ද ගන්ධ රස විසෙහි ඇලි ගලි වාසය කරන අතර යන ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක නයි කම්පැනි එක ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගේම ගහබැන ගන්න ආණ්ඩු කොටස් ඉල්ල ගන්න දේශීය පාරකල ඇත් කරන ප්‍රශ්නකුත් නෙවෙයි. එතෙන් තියෙන ආර්ශනික ප්‍රශ්නයක්. ඉතින් දකපු අමාන කොකුමන වාද ඇත්තෙල්ල. එහෙනම් කුමක් ප්‍රකාශ කරන්නද? මගේ ප්‍රතිපදා මොකක්ද කියලා. ඉතින් බුදුරජාණන්සේ දෙන්නේ අමාරු දෙයක උත්තරේ මට අහුන්නේ මට අහුන්නේ කියන්නේ ඔය නිකම්ම නිකන් අමාරු දෙයක මට අහුන්නා කියන එක නෙමෙයි. දෙන්නේ බමුණට කාගෙන ඉන්න බැරි උත්තරේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට කාගෙන ඉන්න බැරි වෙයි කියලා. බමුණ වෙන නිසා නෙවෙයි. මේ පාළි ගන්නෑ. ඒ නිසා අපි මේක විග්‍රහ කරගන්න ඕනේ. බුදුරජාණන්සේ දෙන්නේ අල්ලන්න කොනක් නෙවෙයි. පුඩුවක් අතර දෙන්නේ පැලමිටින් ඇඳුවා වගේ අල්ලන්න බෑ බබන. අල්ලපු ගමන් අතහැරපු ගමන් බස්තු අමර ගැලුණා කියනවා. දෙන්නේ වැලමිට. අරවගේ මේ අත දෙන්නේ. කොනක් නෙවෙයි දෙන්නේ පුඩුවක් දෙන්නේ. පුඩුවෙන් අල්ලපු ගමන් ලෙසන. ඒ අන්තිමට බමුණට උත්තරයක් නොදුන්න වෙන්නේත් නෑ. අවිලා කතා කරපු එකට කරුණ කරුවා වෙන්නේත් නෑ. ඒ පුදුරාශය දෙන ක්‍රමය තමයි. සම්පප්පලාපෙන් ගැලපෙන දින එකම ක්‍රමය. මේක දන්නවා නම් ආය සම්පප්පලාවක් නැහැ. ඒ කියන්නේ මම ඊට කතා කරන්න යන්න බෑ කියලා අපි කාටවත් උරුට්ටු කියන්නේත් නැහැ. දෙනවා උත්තරයක්. උසලා ඉන්න බැරි උත්තරයක් දෙනවා. ඒ නිසා මම හිතුවා අද ඉස්සලා අපේ දවසේ බුදුහාමුදුරුවෝ මේ දෙන උත්තරේ පිළිබඳව අපේ ශක්ති ප්‍රමාණය ගලව ගන්න. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ මේක සරුවච්චන් වහන්සේ විසීම අගය කරනවා. ඒ බමුණෙකුට උත්තර දුන්නා කියන එක සරුවචන් වහන්සේ විසින්ම අගය කරනවා නැවතත් සංඝයාතර ගියාට පස්සේ බුදුරජාණන් කියන මේ බමුණෙක් ආවා මේ ප්‍රශ්නයක් අහුවා කිමකයි කිං වාදී කියලා මගේ මම මේ උත්තර දුන්නා කියන්නේ එකම සංඝයා වචනවකටත් තේරෙන්නේ දැන් පාලි දැනගෙන හිටියත් බුදුහාමුදුරුත් එක්ක සමතම හිටියත් තේරෙන්නේ නැහැ මේක තේරුණේ නැහැ කියලා අපි පස්සත් අපෙන්න ඕනේ අපිට තියෙන්නේ මේක කාලහස්තියේ තීරුම් අරගෙන පුළුවන් තරම් මේක විස්තර වශයෙන් අතුරු ගහලා විසිතු කරලා බලන එකයි ඒ නිසා ඒ වගේ නන්නාඳුන මිනිසෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහවම මොන වාදයක් ඇත්තෙද්ද මොන දෙයක්ද තමයි ප්‍රකාශ කරන්න කියලා සර්වසංසදාන කරන්න කියනවා සදීවකේ ලෝකයේ සමාලකේ සබ්‍රහ්මකේ මේ දෙවියන් සහිත මරුන් සහිත මේ ලෝකයේ සමන බ්‍රාහ්මකේ පැවිද්දෝ ඉන්න බමුණන් ඉන්න ලෝකයේ සසමණය සසමණ බ්‍රාහ්මණයා පජාය. සසමණ බ්‍රාහ්මණයා සමග සදේව මනුස්සය. රජුරුව සමග මිනිස්සු ඉන්න කියන්නේ මුළු ලෝකේ ඉන්න තා මනුස්ස වර්ගය නක්කන. මොන මොන තත්ත්වයකද කියත් දෙවියන් සහිත මලෝත් සහිත බඹුත් සහිත මේ ලෝකේ රජ කෙනෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, බමුණෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු හිටියත් නකේනචි ලෝකේ විග්‍රහය තිටදී. කිසි කෙනෙක් එක ගැටුමකට යන්නේ නැති වාදයක් මයි ළඟ තියෙනවා. විග්ගහිය කියලා කියන්නේ එකට එක කියනවා කියන්නේ. ඒ නැත්තම් කොස්සලන්ගේ මැප යන දරුව අපි පත් උත්තර දෙන්න හදනවා. සුදෙන් කියන මයි ළඟ වාදයක් තියෙනවා. න කේනචි ලෝකේ විග්ගහිය තිටති. මම කිසි කෙනෙක් එක කලහ කරන්න යන්නේ නැහැ. මම කවුරුරි ඇහුවත් මම කවුරුරි උත්තර දුන්නත් කොක්කක් කියලා නෙමෙයි කරන්නේ. ඒ නිසාම ගැටුම් ඇති කරන්නේ යථාචපන කාමයේ විසංයුක්තං මම හැබැයි කාට හරි අර විදිහේ උත්තරයක් දෙනවා කිසි විදිහකට ගැටුමක් වාදයක් ඇති කරන්නේ නැහැ. හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම පුළුවන් තරම් අර පිටුක සදායක පුළුවන් තරම් ප්‍රෝජනෙ සලකලා ජීවත් වෙන්න තපසක් අදිනවා. ඒ මනස මගේ වාද ඇහුවත් නැත්නම් තම හැම වෙලාවෙම අර බිගමැස්යෙන් තමයි ගත කරන්නේ. මම තණ්හා වඩන ඒක නැත්නම් කාමෙහි යෙදී ගත කරන රූප බලන්න තියෙන ආසාව, සද්ධාහන තියෙන ආසාව, දරු ඇති කරන්න තියෙන ආසාව, ලාභ සත්කාර සම්මාන දිලෝක ඇති කරන්න ආසාව, ලබනාත්මය ආරය වෙන්න තියෙන ආසාව, ආරය ජය ගන්න තියෙන ආසාව. ඒක මම මේ මගේ ප්‍රශ්න අහන කතියට බය නෙමෙයි. මගේ ස්වභාවය. මම ස්වභාවයෙන්ම කාමයේ විසංගතයි. මේ ලෝකයේ ඉන්න හරියක් කැපී පේන්නෙම කාමී. එනිසා මේ කැපී පේන කාමයට ඒ විසු මයින් ඇවිල්ලා අහනවා තමස මොන වාදයක්ද තියෙන්නේ තමස මොන විදිහට කතා කරන්නේ කියලා. ඒක කියනවා ගැටෙන්නේ නැති දෙයක් කියනවා. ගැටෙන්නේ නැති වාදයක් තියෙනවා. ඒ වගේ මේ කාම ලෝකේ කාමයේ වෙනුවෙන් මම රණ්ඩුවකට එන්නේ නැහැ. කාම ලෝකේ හැම කෙනාම කරගෙන දුවන දිවිලක් මේකේ තියෙනවා. ඒකේ මම මේ කාම ලෝකයේත් එක්ක ඒගොල්ලෝ කුටි කඩා ගන්න දුවන්නේ ඒක යටින් කියනවා හැබැයි මට නිතරම ජයග්‍රහණයක් නිතරම හම්බෙලා තියෙනවා මට වෝක් ඕවර් එකක් තියෙනවා මම මේ කවුරුත් එක්ක ගහගෙන තියනවා නෑ මේ ලෝකයේත් එක්ක කාම ලෝකේ මම ෆයිට් එකක් දෙන්න යන්නේ මම බලනවා පුළුවන් තරම් මේ ලෝකේ දඟලන තරම් කාම වස්තු ලීගලි නැතුව බොහොම අර පිළිපැසන් ජීවිතයක් ගත කරන්න මම උත්සාහ කරනවා අකතං ඇති මට මේ මං කරන එක පිළිබඳ කිසිම හැකියාවක් නැහැ අනිගොල්ලෝ ඔක්කොම කාමයට රණ්ඩු කරනවා සෝතෝ වඩපල කියන රණ්ඩු කරගෙන අර එක දිහා මෙයා කඩාගෙන කුරු කියාගෙන කියලා කරගෙන කියනවා. නමුත් මම ඉතාමත් නිහතමාන ජීවිතයක් ගත කරනවා. දැන් අහිංසක ජීවිතයක් ගත කරනවා. මට ඒක පිළිබඳ කිසිම සැකයක් නෑ මම මේ නෝන්ජල් වෙච්ච පස්ස ගහපු පෙරදිච්ච ගතියක් කියලා මගේ ඇත්තෙත් නෑ අකතංකති. තින්න කුක්කුච්චම්. මට සැකේකුත් නෑ. දැන් අනිත් එක්කන මට වැඩි කඩාගෙන යනවා. එතකොට මට ලහඬහැර පාගෙන යනවා. මම තේරෙන්නේ නැහැ කිසිම මේ ඒ එහෙම කරුවයි කියලා මට කවදාක කොහොමදක් තේරෙන්නේ නැහැ. මම මේ පරාජිත ක්‍රමයක් මේ කරන්නේ. මම මේ දේශනා කරන්නේ කාටවත් මේ පරදින ක්‍රමයක්ද නෝන්ජල් වෙන ක්‍රමයක්ද කියලා මම නම් කුකුසක් නැහැ මොකද ඒක මම සදාකල්ල කියන්නේ. භවා භවේ වීත සංඝා. මේ ඊගාවාත්මදී මම මේ සැදී මෙහෙම කරුවල ලබන සැදී ඊගාව භවයේ මට අසවල් දී ලැබේවා මෙහෙම කියලා මට සම භව කුෂ්ණාවක් ඇත්තේ යම් දැකීමක් මත යම් සංසිද්ධියක් යම් කෙනෙක් මට හම්බුනොත් ඒක වෙනස මතක සටහන් තියාගන්න නැති වැඩක් තම කරනවා උඩට රා බේත් වනවා වගේ කවුරු එක කතා කරත් මොනවා සිද්ධ වුණත් ඒකේ කිසිම මතක සටහනක් නැති වෙන විදිහටයි මම කටයුතු කරන්නේ. අන්න එහෙම වාදයක් මම ළඟ තියෙන්නේ. ඉතින් බමුණට කොක්කක් අහගන්න විදියක් නැහැ. මගත කරන්නේ කිසිත් එක ගැටමක් ඇති කරන දෙයක්වත් නෙවෙයි. ස්වභාවයෙන් මම සකසන්නේ. ඒවත් තමයි සයන්ෘත. නැත්නම් මගේ අරසයිලා මම ඉන්නේ. මේ මම ප්‍රශ්න හඳින කට්ටිය මම විවේචනය කරයි කියලා නෙවෙයි. එන්නේ ඉස්සෙල්ලා මම අරසයිලා තියෙනවා. මම ඔය කාමයේ විදිහට නටන්න දෙයක් නෑ. පුළුවන් තරම් අඩු කතා කරන්නේ. අඩුම පරිභෝගිකත්වයක් තියෙන. මූලික දේෙන් මම යැපෙනවා. වාද කරන්න යන්නේ නෑ. සැකයක්ම ඊළඟ ඇත්තෙත් නෑ. මම කරන දේ පිළිබඳව මේ කරලා මට ඊගාව භාවේ නැත්තම් ඊගාවෙන් එක නදා ගන්න ලැබේවා කියලා එම භව කුෂ්ණාවක් වගේ ඇත්තෙත් නෑ. මේ වෙච්ච දේ කපුරු පිච්චුවාවක් කියලා. හතහනක්වත් නැතුව මතකයක්වත් නැතුව යන එක තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝකේ බංකොලොත් කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. ඒ නිසාන් අපි පච වෙනවයි කියලා, පරතිනවයි කියලා, ඒ වෙනත් අපි නෝන්ජල් වෙනවයි කියලා කියන කතාව තමයි අපේ බજારගේ බාධාවෙන් කියනවා කියන්නේ. චොප්පේගේ බාධාවෙන් කියනවා කියන්නේ ඔලුව ගහගෙන පස්සේ පස්සට ගියයි. මේ බුදු දහම කියනවා මෙන්න මෙහෙම වාදයක් මානක තියෙනවා. මම ඒක බය නැතුව ඕනම රජ කෙනෙකුටත් කියනවා. බ්‍රහ්මණයෙකුටත් කියනවා. දෙවියෙකුටත් කියනවා. ශ්‍රමණයාටත් කියනවා. බ්‍රාහ්මණයටත් කියනවා. මෙන්න මේ වාදයක් බලක තියෙන්නේ කියලා. ඉතින් ඒක ඒ බුදුසසුනන්සේ ඉදිරිපත් කරපු දේ මානව ඉතිහාසය නැත්නම් මානව පරිණාමයේ කවමදාකවත් කිසිම කෙනෙකුට හිතිච්ච නැති එකක්. අපිට ඕනලා කියන හැම වෙලාවෙම මානවයාගේ අපිට ඉදිරිපත් කරලා කියන පරිණාමවාදී ගත්තොත් survival of the fittest ශක්තිමතා බලමතා ජයගන්න කියන නිසා අපි හැම වෙලාවෙම බලවත් වෙලා බලවත් එක්කනාගේ දරු පරම්පරාව ඇති කරගෙන තමයි මේ පරිණාමයේ පැත්තට පෙන්වන්නේ. බලවට ජය ගනී. මේ මනුස්සයා තමයි දෙවෙනි පරම්පරාව ඇති කරන්නේ. අනික ෂේරම මරන්න ඕන. හරි ෂේරම කපලා එයා ජය ගන්නවා. දැන් මේකෙදී කියනවා නෑ කිසිම ෆයිට් එකක් දෙන්නේ නැහැ. බලවත් වෙන්න පෙන්වන්න හදන්නේ නැහැ. එහෙම එහෙම දඟලන ලෝකේ ඒගොල්ලන්ට නටන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. මම පැහැදිලිවම කියනවා නටන්න නැතුව ඉන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතික්‍රියා නොකරන ප්‍රතිපදාවක් තියෙනවා. මම එහෙම වාදයක් කරනවා කියලා. වෙච්ච කවුරු හරි හම්බුණා, දැක්කා මොනවා වුණත් හුල්ලඟක මතකයක් නැති කිසිම සංඥාවක් ලැබනවන්න දෙයක් තමයි වාදයක් කියන්නේ. ඒක නිසා අපි දැන් මේ ලෝකේ කිව්වොත් දැන් අද තියෙන මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කිව්වම ඔය සංඥා ගොඩක් එකතු කරන එක තමයි ඉතින් ලොකුම ජයග්‍රහණය අද තියෙන්නේ. හැමතැනම වෙන දේවල්, අතීතේ වෙන දේවල්, අතර වෙන දේවල් වර්තමානත් අදකලා පමණින් ගන්න පුළුවන් නම් අපි හිතනවා යා ඒ තාක්ෂණික ලෝකේ නැත්නම් මේ තොරතුරු පාස්සේ ලෝකෙක කියන. එයාට බොහොම ඉක්මනට සුපර් කන්ඩක්ටිවිටි තියෙනවා අතෙන් ගන්න පුළුවන් ලොකු තොරතුරු ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා ඒක නිසා ඒ සංඥා එකතු කිරීම තමයි අවුරුදු 6න් පටන් ගන්නවා ඊට පස්සේ කවදාක අපේ හાર્ඩ් ඩිස්ක් එක පුදුමාකාර විදිහේ තොරතුරු තොගයක් තියෙනවා. ඒක ඇතුළට දැම්මට වැඩ ගන්නව දැන දෙන්න දන්නේ නැහැ. කැදරකම කොච්චරද දන්නේ. ඇතුළට දා ගන්නවා. මෙන්න මේ සංඥා ටික තමයි අන්තිමට වමාර ගන්න බැරුව. ගෑබුදිය ගන්න සංඥා වෙනවා උදේ නැගිටින. නිදා ගන්නකොට තියෙන සංඥා උදේ නැගිටින. මරනකොට තියෙන සංඥා තමයි ඊගාව ආත්මට යන්නේ. ඉතින් අර ආශාවෙන් එකතු කරපු සංඥා නිකන් ඉන්නේ නැහැ. ඌව අන්දනවා. අපි අඳින්න හැදුවොත් ඒකෙන් අන්දනවා. ඒක නිසා කවදා හරි අපිටම මේ බුදුචාන් වහන්සේ ලෝකේ පහළ වෙලා තියෙන එකතු කිරීම වැඩි කිරීම උගන්නන්න නෙවෙයි අඩු කිරීම සහ බෙදීම උගන්නන්න කියලා. ගණන් කරනකොට ඔය කොච්චර මැතමැටික්ස් එහා එහෙම නැත්නම් ඔය මේ ඇප්ලයිඩ්නස් බියෝමැත් කොච්චර හතර විතරනේ තියෙන්නේ. කොයි නතර මොනවද කියනනම් කියන්න පොඩක්. මම ගණන් වලට හරි දුර්වලයි. ඉතින් මම පහේ පහේ අවුරුදු පහේ විතර ඉස්කෝලේ ගිහලා දැම්මා. ඒ කාලේ ඉස්කෝලේ ගිහකට ලොකු සර් ඇවිල්ලා අම්මට අපච්චිට පයින්. අම්ම ඉස්කෝලේ යවන්න. ඉතින් මම ලොකු සර් ඇවිදිනවා ගමේ. ළමයි යවන්න ඕන ඉස්කෝලේ ඉතින් ඒකට ඉඳලා උදේ මාව ගිහිල්ලා දැම්මා. ඊළඟ මරදී ලොකු අපච්චි ඇවිල්ලා හුවා පොඩි පුතා මොනවද ඉගෙන ගත්තේ කියලා. මම කොහොමද ගණන් කියලා જાචා උගන්වන්න මිලෝ හතරක් මට තේරෙන්නේ නැහැ. බය වෙන්න එපා කිව්වා. මටත් තේරෙන්නේ නැහැ. හතරයි තියෙන එක වැඩි කිරීම වැඩි කිරීම අඩු කිරීම බෙදීම ඔච්චරයි ඔය කොච්චර ලොකු මං කෝ මේ දීර්ඝ බෙදීම කියලා එකක් තියෙනවා. නෑ ඒකෙත් තියෙනවා හතරම තමයි. ඒක වර්ගමූලයේ හොයනවා කියලා තව එකක් තියෙනවා. ඒකෙත් තියෙන අර හතරම තමයි කියලා. දැන් ඒකෙදී අම්මලා තාත්තලායි ගුරුවරුයි රජයයි එකතු කිරීමයි වැඩි කිරීමයි විතරනේ උගන්වන්නේ දරුවට. අඩු කිරීම බෙදීම බෙදීම උගන්වන්නේ නැහැ. කාටද උනාද දීලා දාපන්. ওই තියෙන වස්තු ඔගේ අඩු කරපන් කියලා. ඉතින් අරුවට අර භාගයක් උගන්නන වාසිය තින් ගණන් සවුත්තුයි. බුදු දඥාසේ ඉන්න කාලේ ඒ ආනන්ද සිටුවරය ඒ තමන්ගේ මූලධන කියන එකම පුතාට. ළඟ කෙනෙක් ඉතරා එකතු කරලා තියාගෙන ආයෙම මේ කුම්මේ මනසෙක් ලෝබයි. එයා කියනවා දෙනගේ ඉස්සරහ බොහෝම ප්‍රඥාවන්ත විදියට ඔබ බලපම් පුතේ මීමැත මොකද කරන්නේ කියලා. පාන්දරම අමුඩේ ගත්තා අමුඩේ ගහගත්තම රෑ වෙනකන් හම්බ කර කර එකතු කරන එක නේ කරන්නේ. ඔබට පේනවාද එක වර්ගාවකට ගේන ටික? පේන්නේ නැති තරම්. අන්තර බලපෑම අදහත බැඳලා පස්සේ කලයක පුරුවන් බෙතන මේ එකතු කරනවා. ඔබ බලපෑම වේය වැඩ කරන්න හැටි. ඕවර් ටයිම් ක්ලේම් කරනවාද? වෙනස් දවස පොතම් දවස කියලා නත්තල් දවස කියලා මොකක්වත්ම නැහැ. දිගටම වැඩ. එකවරකට ගෙනියන්න බලපුවා උගේ ඔළුව තරම් පුංචි පස් ගොඩක්. බලපුවා උඹහක් හදුවට පස්සේ අකෙකුට කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ එකක් ඉගෙන ගනි එකතු කිරීමයි වැඩි කිරීමයි විතරක් එකතු කරව ඉදිරි කරපන්. ඊට පස්සේ බලමු මේ අඳු මිනිස්සු ගන්න ඇහි. ඒකට ගන්න ඉතාම අමාරු ඔය කුංකුමාංජන සුදු හඳුන් ඒ ගන්න ඒක කුරුළු පිටහත්ෙන් අරගෙන තමයි ඇස් දෙන්නේ ගන්න. ඒත් බලපන් ගහන්න ගහන්න ඕක ඉවර වෙනවනේ. අංජන පාවිච්චි කරලා ඒකත් ඉවර වෙනවා. ඒ නිසා අඩු කිරීම කරගන්න එපා. පුළුවන් තරම් වේයෙක් වගේ මේ මැස්සෙක් වගේ එකතු කරපන් කියලා දරුවට හොඳට ඒක තේරෙනවා. මොකද තාත්තගේ වැඩේම ඉස්කෝලේ යවන්න ඉස්කෝලේ ගියොත් හතරම උගන්වනවානේ. දැන් උගන්වන්න ඕනේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. අඩු කිරීම පිටීම ගත්තොත් එහෙම. ඔක ගෙවෙනවනේ. ඉතින් මේ ඉඳලා ඉඳලා අන්තිමට ඒ ආනන්ද දීපෝරයා විශාල ධනිකුත් එකතු කරලා පුතාට ඒක කියලා දෙන්නත් ඉස්සලා ඔන්න හක් කාලේ මැරලා යනවා. මැරලා ගිහලා උපදින්නේ තාමත් දීන නීච රොඩිය කුලයක ඉපදිලා. අර අර තමන් හදපු ඒ ආනන්ද සිටුමාලිකාව තියෙන වීදියේම හිඟහන. එක දවසක බුදුචානන්සේ මේ පැත්තෙන් කාගෙන යනවා. පිටු සිඟා යනවා. අර පැත්තෙන් අර ඉංගන දරුවා පිළිසිනාගෙන ගාගෙන යනවා. දෙන්න එකතු වෙන්නේ ආනන්ද සිටුමැදුර ගාන. ඉතින් කාවල් වල ඉන්න උණකාරය ඉන්න මනුස්සයර වෙන උදේ පාන්දරම එකෙක් එනවා කාවත් මේ පෙරේතෙක් වගේ ඉඟහගෙන පොඩි දරුවෙක්. එතකොට ආයිගාවි දැන් ඉන්නේ මූලධන සිටුවල. එයා එනවා කාවල් පරීක්ෂා කාමර පරීක්ෂා කරන. ඒතකොට ඉඟහගෙන දරුවා දැක්කොත් තමන්ගේ ස්වාමියා ගහන්න නිසා මොනකාරය ගහනවාට ළමයාට එතන කාමුවට වැටෙන්නේ. ඒකට බුදුසසුනන්තේ මේ පින්න පාත යනවා. පිටුපස්සෙලා ආනන්ද අහඳුරන්න කවදාකවත් නැතුව බුදුසසුනේ හැරිලා බලනවා. ඉතහාට ආනන්ද අහඳුරගිලාන ස්වාමීන් වහන්සේ කවදාකවත් නැතුව මේ මේ විලෝපනයක්. ඒ හැරිලා බැලුවේ කියලා. පින්න පාත යනවා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අර දරුවා බෙන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ විජහට ගිහිල්ලා කර්ණ වෙట్లా ඉන්න දරුවා අඬලා ඉන්න මේ බඩගිනි හිඟාගෙන කන්න ගියාම අර සද්දන්ත මේ මොරකාරක එක ගහලා උ. වැටලා ඉතින් මෙයා කොට ගන්න. කොට ගත්තාම මේක මේ ස්ට්‍රෙස් වෙලා. පින්න බාට බෙදන්න ආපු මිනිස්සු දැන් බුදුහමසෝ වෙන දන කරපු විලෝපනයක් කරපු නිසා රැස් වෙනාට පස්සේ බුදුහමසෝ කියනවා දැනට ඉන්න සිටුවරයට මේ මේ එනාගේ පුතා නැත්නම් ආනන්ද සිටුවරයට මේ මූලධර්ම සිටුවරට සභාවට එන්නේ කියලා. ඒ මිනිස්යාට කවදාකවත් දීලා උරුවකුත් නැහැ. බෙදලා උරුවකුත් නැහැ. බුදුහාමුදුරන්ට දෙන්න පාද පාතයක්වත් බෙදලත් නැහැ. ඒ නිසා මිනිස්සයා දන්නේ නැහැ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා එයා කවදාකවත් දාන දෙන්නේ නැහැ. ඒ තාත්තා උගන්ලා තිබුණේ එකතු කිරීම වැඩි කියලා විතරනේ. ඉතින් මෙයා බලනවා මේ කොයිද අර මිනිස්සු මට විධාන කරන්න කොහොමද මට දෙන්නක් මන්ද දෙන්නේ කියලා එන්න කරතින්නේ. කවුරුත් ඒ බලන්නකොට යා ළඟට ආවම මේ දරුවා අඳුරනවාද කියලා. කියාත්ම තමන්ගේ තාත්තා තමයි මේ තමන්ගේ වැඩකාරයෙන් ගුටි කාලා කාමේ වැටලා ඉන්නේ. ඒකම ඉස්සරපේන මේ මේ කොහේවත් නැති අහමතර තේර මාමේ පටලවන්න හදනවා. ගන්නෙත් නැති මිනිස්සෙක් මේ. ඒකේන මට ඒවා අදාළ නැහැ අවශ්‍ය නැහැ කියලා. මම මෙයා කවුද කියලා පෙන්නොත් බාර ගන්න කැමතිද කියලා. අර මම කියන මේ කොහෙද යන කොල්ලේ උඩ කවුද ගහලා මේ මාව පටලව ගන්න හදනවා මොකටද කියලා. එමුදන්ට මේ ගියාත්ම තාත්තයි කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ කියලා. තමන්ගෙම වැඩට ඉන්න මුරකාරකෙන් කුටි කාලා කනකට වෙච්ච දරුවා අර මිනිස්සුන්ගෙන් ඒක කවදාකවත් වෙන්න බෑනේ. ඒක පුදුම චාහනවා තාත්ත මැනකොට ගෝලෙදි වෙන්නලාද මැරුණේ කියලා. ඔන්න සිටුවරයට පොඩ්ඩක් බඩගත් වෙනවා. මොකද ඒ රහස කවුරක්වත් දන්නේ නැහැ. රජුරු සිටි පුතාට දරුවෝ දීලා ගියයි. තාත්තගෙන් මේ හම්බෙන්නේ. ඊට පස්සේ පුතේ කියනවා මේ උඹේ තාත්තා මම මෙයා ලව්ව ඔබට වස්තුව පෙන්වන්නම් දැන්. බාර ගන්නවා. දැන් ඒකට 50ට 50 එනවා. බාරගත්තොත් 80 කියලා ගන්න. බාරගත්තේ නැත්නම් බුදුජානනාංශයට දොස් කියන්න බලන්න. එයා ඊට පස්සේ එග්‍රීමන්ට් එකට සයින් කරනවා. ඒතර බුදුජානනාංශය ප්‍රාර්ථනා කරනවා ඒ දරුවට යටි ඥානෙ පහළ වෙන්නේ. ඒක නම් දරුවට මහත් එකක් කියලා කියන පුතේ මේ වරේ උදල කරනවරේ මට උඹට මරණ වෙලාවේ මට වස්තු පින්නන්න බැරි නම් මෙන්න මෙතන හරපා. එතන 20000ක 20 කලක් ගන්න. හතර පොලේ පෙන්නුවාට පස්සේ ධනෙ ගත්තට පස්සේ දැන් සිටුපරයට දැන් දැන් ඉන්න සිටුපරයට මූලධන සිටුපරයට හිතා ගන්න බෑ. පිච්ච දෙන්නේ නුදුරන කියන පොට්ටක් එන්නේ කියලා. ඇවිල්ලා කතා කරලා කියනවා මේ මිනිස්සයා මේ මේ දැන් ඔය ඉස්ලාමෙක් වශයෙන් ඉන්න පොඩි දරුවා ඔය හම්බ කරන වෙලාව මේකෙදී දැනන්ත පිනට දුන්නේ ඔබට ඉගැන්වීම මොකද්ද ඒක තුක්තිමයි වැඩි කිරිමයි විතරයි බලපන් මැරෙන වෙලාවේදී මේ කියන වස්තුව දරුවට පෙන්නලා මැරෙන තරම්වත් වෙලාවක් නැහැ නමුත් එයා ඔබ ඉන්නවයි කියලා වස්තුව තියෙනවයි කියලා පුදුමාකාර සතුටින් ජීවත් වෙනවා නැත්නම් මැරෙන වෙලාවේදී ඔබට පෙන්නලවත් හැරෙට බැරි වුණා ඒක නිසා ඒ මිනිස්සයා වගේ ඔබත් මේ වස්තුව නිසා ධනක් පිනක් නොකර අඩු කිරීම බෙදීම කරගන්න නැතුව හිටියොත් ඉතින් කාට කාටත් මේක තමයි වෙන්නේ කියලා උත්‍රාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තහයි අත්තනෝ නැති කුසෝ කුත්තා කුතෝදන මට දරුවෝ ඉන්නවයි කියලා පුදුමාකාර දුක් කරදර ගන්නවා අම්මයි තාත්තයි මට වස්තුව තියෙනවයි කියලා පුදුමාකාර දුක් කරදර ගන්නවා විහඤ්ඤති කියන පදේ පාවිච්චි කරනවා ධර්මයෙන් කරදර ගන්න ඕනේ ඒකට තමයි ප්‍රශ්නේ අනවශ්‍ය දුක් කරදර ගැනීම. වස්තු වෙනුවෙන් කරදර ගන්න ඕනේ. අනවශ්‍ය විදිහෙන් කරදර ගැනීම කියනවා විහඤ්ඤණය කියලා. වෙහෙස ආත්ම සමතේ කරනවා. අත්තයි අත්තනෝ නැති උඹේ වස්තුව තියා මේ දරුවෝ නිසා උඹටවත් උඹ නැති කරලා නැති කල මොන ධනෙද මොන වස්තුවද අපි හිතමු මේ බණ ඇහුවාට පස්සේ කාට හරි හිතුනොත් මේකට කිරීම වැඩි කිරීම වෙනකොට අඩු කිරීමයි බෙදීමයි දැනගන්න ඕනේ කියලා අපි දානයක් ටිකක් දෙන්න ඕන කාට. එක්කන් කරුත් එක හදා බෙදා ගන්න ඕන කියලා දැනගෙන එයාට තමසතු වස්තුව දීලානවා කියන එක තමයි ආරම්භ ශේතිය අපි පටන් කරගන්නේ තමන් සතුගේ දීලා දාන එක. නමුත් තමන් සතු සියල්ලම දීලා දානවා කියන එක ඒක කාටවත් කරන්නේ මේක తాවකාලිකව කරන්නේ. දැන් අපි මෙතෙන් ආවට පස්සේ අපි ඒ తాවකාලිකව දීලා දාලා තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සතුටුස වෙන්න පුළුවන් නම් අපි මේ වගේ තැනකට පැමිණෙනවයි කියලා කියන්නේ අපේ ප්‍රියමනාප වස්තු, අපේ වස්තු භෝග අපි සියල්ලම සෙල්ලංගයකට යන වෙලාවක වගේ తాවකාලිකව දීලා ඉනවයි කියලා ඒක න අපිට පුළුවන්. අපේ වස්තු අපි එකතු කරපු දේවල් తాවකාලිකව දෙන්න. නමුත් මේ වස්තු දීලා දාන එකට වඩා දාන අමාරු කියලා සර්වඥාන්සේ කියනවා. මේ කාම ගුණ දීලා දාන්න වැඩි කාම සංඥාව දීලා දාන්න. දැන් අපි ඇවිල්ලා මේ මූලික උපදේශ අරගෙන වාඩි වෙලා භාවනා කරනකොට අපි කියන හැම නීවරණයක්ම කාම සංඥාවක්. අපි මේ දෙකම එකතු කරපු දේවල් වල හේව නැහැල. ඒක වස්තුව දුන්නට වස්තුන් අපි తాවකාලිකව ඈත් වුණාට අපි හිතුවට දුන්නා කියලා ඒ වගේ සංඥාව අපිට කරදර කරන හැටි අපට පේනවා ඉඳගත් ගමන් විතරදී හිටියටත් වඩා নানা විදාකාරයක කාම සංඥාව කරදර කරනවා ඉතින් යාට පේන්න පටන් ගන්නවා මම මෙච්චර අමාරුවෙන් වෙලාවක් අරගෙන ආවිල්ලා මෙච්චර වස්තු භෝග දාලා ආවිල්ලා తాවකාලිකව හරි දැන් මේ භාවනා කරාට පස්සේ මේ කාම සංඥා කරදර කරන්නේ මට විතරයි කියන එක තමයි අපි හිතන්නේ ඕනම කෙනෙක් හිතනවා මම මෙතෙන්ට ආවට පස්සේ මෙච්චර වාගේ සිල් අරගෙන සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සිල් පිළිසක් නැද ඉඳගෙන භාවනා කරනකොට මම දැන් මේ කාමයේ අධහරපු නිසා කාම සංඥාව කාමයට ඉතාමත්ම සිවිය විදගෙන හැම විදගෙන මස් විදගෙන නහර විදගෙන ඇට විදගෙන ඇට මිතුළු දක්ම යන නිසා වස්තුවෙන් අයිනකට වැඩිය අමාරු ප්‍රදේශමයි සංඥාවෙන් අයින නැත්නම් කාම වස්තුයෙන් අයින් වෙනවට වඩා ඒකට බුදුන් සඳහන් කරන කාම ගුණ කියලා විවිධාකාර බලන්න තියෙන රූප විවිධාකාර අපි ආශ කරන gedaraක තියෙන ශබ්ද විවිධ කරගන්ධ රස පහස සහ ඉතේ තියෙන ලස්සන ලස්සන අදහස් ඒවනම් ඉතින් කාම ගුණයන්ට වැටෙන්නේ අර ඇහැ කන දිව නාසය ගැලපෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික නම් කියන කාම ගුණ කියලා. ඉතින් ඒක අපිට කවදාකවත් අපි අම්මලා දාත්‍රා උගන්වන්නේ නැහැ. අපි කොහොම හරි හිතමු අපේ මොකක් හරි ඥානයකට බුදුහාමුදුරු කියපු එකක් අහලා හෝ නැත්නම් මූලධන දීතුරගේ කතාව අහලා හෝ දුන්නයි කියන తాවකාලිකව හරි දුන්නට පස්සේ මේ කාම සංඥාව කරදර කරන්න හැටි කාටවත් අතිතින මේ හම්බ කරපු ටික විතරමයි මට නීවරණ වෙන්නේ මම මේ දෙකල ආශාවෙන් හම්බ කරපු දේ හේවනල්ල තමයි මට වාසි වුණාට පස්සේ කරදර කරන්නේ හම්බ කරපු නැති දෙයක් කවදාකවත් මට කරදර කරන්නේ ඒක නිසා හම්බ කරන වෙලාවේ දන්නවනේ මේ හම්බ කරන හැම දෙයක්ම මකන්න බැරි කැලලක් හිතේ ඇති කරනවා කියලා. එයා ඒකට අඩුපානේ හම්බ කරන දේ පිළිබඳව පොත් තබා ගැනීම. කනකොට රාත්තල් ගන්න දැනගෙන කයි මඩ. දැන් මේව නෙවෙයි අල්ලල්ලුගේ දෙයක් ඇතිය. ඒකටත් ඇදී අද පුළුවන් තරම් එකතු කරනවා. කවදා හෝ ඒ එකතු කරපු දේ වෙන් වෙන්න වෙනවා අනිවාර්යෙන් දැන් නරකට වෙන වෙන්නේ නැහැ නිසා ඒක උත්සාහ කරන්න ගිය කෙනාට කාමයට වැඩිය කාම සංඥාව කරදර කරන බව දැනගන්න කිසිම කෙනෙක් නැහැ එසේ යම් කෙනෙක් ඇවිල්ලා මේ වගේ දැන් ඇවිල්ලා සතිය පිටවන්න ආනාපාන සතිය පිටවන්න මේ මේ කලිමේ සතිය පිටවන්න ඉඳගෙන ඉන්නේ සතිය පිටවන්න ගිය ගමන් යාට ඇති වෙන මේ වෙහෙස නොසිතූ නොවිරුවා කඩ ගෙදරදී නැති වෙච්ච විදිහට මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ආනපාන හිත හිතින්නේ නැහැ. පින්නීමක මේ හිත හිතින්නේ නැහැ. ඉරියව්ව හිත හිතින්නේ නැහැ. අර කාම සංඥාවල් කිසිම බාධාවකින් තොරව ඇවිල්ලා පත්තුකර පහනකට වදින උලන්දල්ල වගේ පහන කෙලිපත් වෙන්න දෙන්නෙම නැහැ. එහාට ගහනවා, මෙහාට ගහනවා, එහාට ගහනවා, මෙහාට ගහනවා. පිටිනක් මත පහසු කරපු පහනක් වගේ. ඉතින් ආට හිතනවා මේ ඒ භාවනා නොකර හිටියනම් අපේ දිනදා ජීවිතයේ ඔය රණ්ඩු සමර වෙලා වැඩ කරන්නේ අපිට ඔහොම කරදරයක් නැහැ. භාවනාවට ආපු ගමන් හරියට මාවංකව භාවනා කරන කෙනාට පුදුමාකාර වෙහසක් එන්න පටන් ගන්නවා. මේ කාම සංඥාවන්ගේ තියෙන බාධා. ඒක කවදාකවත් යෝගාවචරය දන්න කෙනෙකුත් නෙවෙයි. දැනගන්න කැමතිත් නැහැ, අහලත් නැහැ. ඒ නිසා කවදා හෝ කාමයෙන් පොඩ්ඩකටවත් වෙන් නොවිච්ච කෙනාට කාම සංඥාව කියන්නේ මොකද්ද? ඒකෙන් ඇති වෙන කරදරේ කියන දන්නේ නැහැ. ඉතින් ඒක කාමේ ඉන්න කට්ටිය කියනවා උඹලා ඕක ඔය කන්නේ පරිප්පුව. පඬිත වෙලා බාහනා කරන නේදනේ අපි වගේ හිටපල්ල කරාට කලබුදිලා කිද? ඉවරනේ ප්‍රශ්නේ නැහැ. මේ භාවනා කරන මිනිසයාට අර මිනිසුන්ට උත්තර දෙන්නත් ඕනේ මේ සතමල ඇවිල්ලා දිල්ල අරගෙන භාවනා කරනකොට ඒකත් කියලා දැන් දිලෝම නැහැ. අයියෝ පව් කියලා හිතනවා සෝරි ඒක නා භාවනා කට්ටිය දිහා බලනකොට ඒ මොකද මේ අඳුර පහකට එන්නේ ගෙදරින් එනකොට ඕම් බල බල දෙන්නම් වැඩ කියාගෙන යනවා මෙතෙන් ඇවිල්ලා බැලුවට පස්සේ ඉඳගෙන ඉන්න බෑ මම කුඹුරු වැඩ කරපු මිනිස්සෙක් උදැල්ලා කරන කුඹුරු කරනකොට වැඩි අමාරු පැයක් වාරිලා ඉන්නේ ඔය සීනියර් එඩිටින් වලට ගියාම කැම්ප් එකට ගිහිල්ලා තියෙනවා මම ගිහිල්ලා තියෙනවා දවස් 14 ඉඳලා තියෙනවා ඒක විනාඩි 15ක් පාස් කරනවා විනාඩි 5ක් ප්‍රෙස් කරනවා ආයෙ විනාඩි 15ක් මාච් පාස් කරනවා ආයෙ විනාඩි 5ක් ප්‍රෙස් කරනවා එහෙම කෙරුවොත් දවස් තුනේ යනකොට පුදුම ඇඟේ අමාරුවක් වෙනවා මේකේ ඇත්ත මිදුළු සෛලයක් සෛලයක් පාතන දෙනවා ඊට පස්සේ පොඩ්ඩක් අමාරුයි නිකන් භාවනා කරනවා ඉතින් ඉඳගෙන ඉන්නකොට ඉතින් ඕක ගිහිල්ලා කියා කෑ ගෙදර කෙනෙකුට උඹ දන්නේ මං දැන් භාවනා කරනට ඉන්නවා කියනවා ඕක දැන් කිව්වොත් ඒක ඕකට හදලා තියෙන පිස්සු හොඳේ ඒක මේ ගෙදර වෙලා හිටපන්කෝ කාටද පුළුවන් වෙන්නේ කියලා හිතන්න ඔය ඔය කට්ටේ වන්නන්න භාවනා කරන 99ක් උතන හැලෙනවා කිසි කෙනෙකුට බෑ මේ භාවනාවේ ඉදිරියට යනකොට භාවනා අරමුණ නිසා සතිය නිසා වෙහෙසක් වෙන බව එහෙම නැත්නම් අසහනකාරී තත්ත්වයක්. නුරුස්නා ගති ගණක් එන්න පටන් ගන්නවා කොයි තූතු කුඩින් එනවද දන්නේ නැහැ. හිතනවාට ගේට්ටුවෙන් පැනලා ඉදිරියට යනවා. මොන බහුලද හිතත් නැගිටලා මේ දඩබඩේම නේ කරන්නේ හිතත් නැගිටලා ඉතින් උදේ ඉඳලා ඇඳලා සක්මන් කරපන් ඉඳ ගනින් රැට ගන්නත් නැහැ මේ මේ තත්ත්වෙ පණින්න පුළුවන් මිනිස්සයා කාමයේ කියන එක අපි හිතුවට අමාරුයි කියලා. ඇත්ත. හම්බ කෙරෙන්නේ අතහරින්න ගිය දවසේ කාමයට වැඩි කාම සංඥාව කරදර කරන බව දැනගත්තට පස්සේ මේ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා මොනවද හම්බ කරන්නේ කියලා. හම්බ කරන සියල්ලම ආයත හිතිනවා. ඒකයි සෝපකට හම්බ කරපු දෙයක් තිබුණේ නැහැ ධර්මයේ තේරුම් ගන්න ලීසි. පටාචාරාවක වෙද්දක් නැහැ ධර්මයේ තේරුම් ගන්න ලීසි. එළුවේ නීතියේ හොඳ ලස්සන ඇඳුමක් අඳගෙන සූසට බත්නේ කරතිලා ඉඳලා බඩගාරට ඔක අමාරු කරන්නේ. දැන් යන්න දෙන්නේ. අතරපස් කියන කතා ඇහිලා. ඉතින් යනම වේ සුපබුදු කුට්ටිය දෙන්නකොට එමිණියට ඇඟ පුරාම කුෂ්ඨ. දිනක හිතේ විශාල ගාණක්. බලන්න එකෙකුට ඔක්ක තියෙන සුපබුදු කුට්ටියට තේරුණා. තව අතාරපුවම තියෙන ජොලිය දැන් ඇති ඉතින් හොරි ඇදිලා. කුටිය ගන්නත් නැතුව ඉන්නේ. ඒ අතාරින්න දෙයක් නැහැ නේ. උපබුද කොට තියෙන ප්‍රශ්නේ කාම මිත්‍යාචාරය කරන්න බෑ. දැන් ලස්සන වෙලා අඟපසුක ඔක්කොම තිබ්බන. රබන් හිතියත් කවුරු හරි ඇවිල්ලා ආයෙලා ගන්නවා. දැන් උඩ කාම මිත්‍යාචාරයක් නැහැ. බොරු කියලා මේ වචන මොකක්වත් නැහැ. බුදුහාමුදුරු කියනකොට දෙලින්ම ප්ලග් වෙනවා. අපිට බැරි අපි ළඟ මොනවදෝ තව තියෙනවා. දීලා ඇවිල්ලා තියෙන දීලා වයි හිතාගෙන ඉන්නවා. මේ කාම සංඥාව කරදර කරන හැටි දැක්කට පස්සේ තේරෙනවා මේ කළ හොඳ පක්ෂයෙන් ඉලවෝ අතාරින්න බෑ ඊට පස්සේ දැන් මේක ඇත්තටම කියනවා නම් මේ කාමයේ අතහැරපු කෙනාට එන මේ කාම සංඥා ප්‍රශ්නය මේක නුරුස්නාගතියක් විදිහට තමයි එන්නේ මේක ඉන්නේ Taman Taman කරදර Taman ඉල්ලලා ගත්ත මේ භාවනා වැඩ පිළිවෙලක් නේ නිසා හිතනවා මේක මගේ වැරද්දක් Taman පිළිබඳ දෝෂාරෝපණය මේ ඇවිල්ලා භාවනා කරන්න බැරි මේ ළඟ ඉන්න කට්ටිය කහිනවනේ. අල්ලේ හොන්තුයි දැන් මිසින් දාරක් පස්සේ මේ කුරුල්ලෝ කෑ ගන්නවා. අන්න මම ඊට පස්සේ මේ මිනිසුන්ට බයි. ඉතින් මේ සංවිධානයේ පක්ෂයේ කිසිම තේරුමක් නැහැ මේ මිනිසුන්ට බැද්ද මේක හරියටම කලින් නැතිව දියට මේක හදන්නේ ඔන්න ලෝකෙට ඔය හතර මේ භාවනා කිරීම නිසා එන එකක් මතර ගෙදරයිට එන්නේ මේ සංඥාව කරදර කරනකොට අපිට වෙන දේ අපි නොසිතූ නොවිරෝධයක් වෙයි මම මේ කියන්න හදන්නේ මේක මගේ ප්‍රශ්නයක් මේක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. මොකද බුදුහාමුදුරු කියපු නිසා මෙතෙක් ආවේ. ඒකත් බුදුචානන්සේ පෙස්සපත් ඉදිරිපත් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේනෝ ගෙදර ඉඳද්දි දවසේ යනවා තේරෙන්නේ. දැන් මෙතන ඉර විනාඩි 5 යන්න බුදු අම්මේ සම්පර ගත්තත් දැන් මේ මීට වාගේ. ඒ කියන්නේ සාමාන්‍ය කාලේ ගමන් කිරීම නතර වෙලා. අන්තිම විනාඩි 5 පොඩ්ඩක් බලන්න ඕනේ. භාවනා කරනකොට විනාඩි 55 ගිහිල්ලා ඇස් දෙක දිහා බල බල භාවනා කරනකොට මොන කිසිමත් යන්නේ. ඉදිරියෙන් දැද්දී වැඩක් කරගන්න වෙලාවක් නැහැ. මේ වෙලාව බලනකොට ගිහිල්ලා. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. ඉතින් ඔක බුදුචානන් අපිට කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ වගේ කියන විදිහට කාමයේ අතහැරියට පස්සේ ඔබ වහන්සේ කිව්ව සීලෙ දෙහිදියට පස්සේ. ඔබ වහන්සේ කිව්වා වගේ මේ සුත්තමේ අහලා භාවනා කරනකොට මේ මට පුදුමාකාර වේසක් එනවා කියලා කිසි කෙනෙක් ඔක කියන්නේ නැහැ. ඔක්කොම හිතනවා ඒක මගේ ආත්මයට ලැජ්ජාවක්. ඒක මට විතරක් වෙන්නව ඇත්ත කියලා හිතනවා. කාට හරි කවදා හරි කියන්න පුළුවන් මේ දවස්ක භාවනා කරන්න ගියාම මට පුදුම අසහනකාරී තත්ත්වයක්. මට පුදුම නුරුස්නාගතයක් එනවා කියලා. එයාලා ඇස්ස සත්‍යෙට පොරදේ. ඊට පස්සේ මම වෙනදාට වැඩිය මං ගැන ස්වං විවේචන කකුල හෙදුවත් මට තරහා යනවා. විතර ඉඳි කකුල නෙවෙයි උච්චර උඩ පැන්න ප්‍රශ්නේ නෙවෙයි. දැන් මේ අතෝල්ලන් හිතුවොත් එහෙම කිරිමෙල් නඩුවක්. අපේ හින්දු සතිය කැඩේද ස්වාමීන් වහන්සේ බණීද කී කැඩේද ගෙදර ඉඳදී ඔය මොන හැම අන්සුවක් ඕල්ල ඕල්ල හිනවා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හප්පන් කරනකොට ඔලුව උසලා බැලුවොත් අපේ. පඩ පිට හැරෙනොත් අපේ. මේ හැම දෙයකම ස්වයං විවේචනයේ දේශ සංස්කෘතික තියෙන ඇන ගැහුවා වගේ ඉර වෙනවා. ඒ වගේම පොඩි ශබ්දයකට නොරසනා ගැතිය නැහැටි බලන ගෙද හිට කම්මලේ බල්ලට එන ගැවට ගානක් නා වගේ කොච්චර හද්දාවක් දන්නේත් නැහැ මේ ගැවත් ඔන්න තද වෙනවා. ඒ අනුන්ගේ වැරදි හොයන එකේ පොඩ්ඩක් වෙච්ච තුවාලයක් වගේ. ඒ වගේම මේ කිසිම දෙයක් මගේ භාවනාවට yaadෙන්නේ නැහැ. හැම එකම රූපෙත් හරියට හිතලා තියෙන කියලා මේක කෙලින්ම බුදුහාමුදුරන් කියන්න පුළුවන් නම් සෝවාන් වෙලා තියෙනවා. භාවනා කරනකොට Tamanට ඇති වෙන දේ චෝසනා ස්වරූපෙන් තොරව අත්දකින්න පුළුවන් නම් මේක පුදුජානනාංශයේ ප්‍රශ්නය. මොකද අපි උදැන්නදී කියන්නේ කාමයේ ගෙන්ුණේ. මේ නිසා ඇති ප්‍රශ්නයක් නේ. ආනික දුන්නොත් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ කාමයෙන් අයින් වෙලා කාම සංඥාවෙන් කරදර වෙන යෝගාවචරයට එක උත්තරයයි කියන්නේ රූපයකට හිත දාන්න. රූප කර්මස්ථාන හිත දාලා එහිම හිත යොදවලයි. යම්තා රූපක හිත තියෙන තාක්කල් ඒ යෝගාවචරයට ඒ රූපය ප්‍රිය නෑ රූපේ සිත් කරනවා කියන්නේ මේ ආනපානෙ හෝ පින්දීම හැකිලිම හෝ වම දකුණ සිත් කරන සුළු එකක් නෙවෙයි නමුත් ඒ අරමුණේ හිත තියෙන තාක්කල් මේසා විශාල කාමේසා මේසා විශාල කාම තණ්හාවෙන් හිතයින් උනායි කියලා සහතිකයක් බුදුහාමුදුරේ යම් වෙලාවක ආස්වාදයකට ආස්වාද කරන බව දන්නවනම් ඒක ඒක වශයෙන් ප්‍රිය නෑ නමුත් ඒකෙන් කියන්නේ මගේ හිත අතීතේ අනාගතේ නෑ කාමේ නෑ ඒ තරක් නෙවෙයි නීවරණ කියන කාම සංඥාවෙත් නෑ නිසා යෝගාවචරය හරියට තේරුම් ගත්තොත් මේ බුදුචානන් වහන්සේ දෙන මේ රූප කර්මස්ථාන නැත්නම් මේ කය එතන මේ ආනාපානයි ඒක මේ කාමයේ සහ කාම සංඥාවේ තියෙන භයංකර ගතිය එළවෙලව පහර දෙන ගතිය අරියාදුවට දෙන්න තියෙන බොහොම ඍජු gadol උත්තරයක් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න පැයි කොච්චර චිත්තක්ෂණ ගානක් මේ අරමුණේ හිත පවත්වනවා කියන්නේ රූප කර්මස්ථානයේ හිත පවත්වනවා කියලා බැලුවොත් ඒක තන්නේ කරන මගේ ශ්‍රද්ධාවත් මත තීන්දුව කරන දෙයක්. මට ශ්‍රද්ධාවක් තිබුණා අපිට කියන්නේ නැවත නැවත ආශ්‍රතසතේ හිත තියෙනවා. කොච්චර හිත පිට ගියත් නැවත ගෙනත් තැබීමේ හැකියාව අපේ ගුරු කර්මකාටවත් බෑනේ. ඒ නිසා යෝගාවචරය කමඨාන සුද්ධ කරගත්තොත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කමටහනක් දෙනවා. නැත්නම් අපි සතිපට්ඨාන බල කමටහන ගන්නවා. ඊට පස්සේ මේ ශබ්ද නැතිකරන්න, නීවරණ නැතිකරන්න නෙවෙයි යන්න හදන්නේ. ඒවත් තියෙනවා. ඒ තියෙන අල්ලපනල්ලේ පුළුවාතර ආනපනින්න කියලා. නිකමට හිතන්න. ඒ යෝගාවචරයට දවස් දෙක තුනක් භාවනා කරන එක ආනාපාන විනාඩි 5ක් ඉන්න පුළුවන් උනායි කියලා. එතකොට යාට මනනලා බලලා ණය විපස්සනාවෙන් කියත හැකි මේ විනාඩි පහ තුළ ආනා අරමුණේ ඉන්න තාකල් ටිකටෝම කාම සංඥාව කාමේ නෑ මයි ළඟ. කාම ගුණේ නෑ කාම සංඥාව නෑ. දැන් මේක මම බෑ කිය කිය හරි උපයගත්ත දෙයක් නේ. ඒක නිසා යෝගාවචරයට ආමිෂ සුඛේ වෙනුවට මේ උපයා ගන්න ලද රූප කර්මස්ථානයේදී රූප කර්මස්ථානේ වැඩි වෙලාවක් ඉන්නකොට නිරාමිෂ සුඛයක් එන්න පටන් ගන්නවා. ඒක කිහිගේ ණයට ලැබෙන්නේ නැහැ. ඒක කාමයේ පොඩ්ඩකටත් අයින් කරපු කෙනාට ලැබෙන්නේ නැහැ. කාම සංඥා නිසා පරිදිච්ච කෙනාට ලැබෙන්නේ නැහැ. නමුත් ඒකේ දෙකම මට මෙහෙම කියන්න හිතනවා ඒකට. මේ නීවරණ මයලඟ හිත තියෙනවා කියලා දැන ගැනීම අපි දිනුන බවට ලකුණක්. මොකද ගෙවල් දොරවල් ඉන්නකොට අපි නීවරණ කතා කරනවා අපි කොහොමද ලීක්ස් රාත්තල කීයද, පරිප්පු කීයද, ඩොලර් එක කීයද කියන එක විතරනේ නීවරණ කතාවක් නෙවෙයි. නීවරණ කතාවක් නෙවෙයි. මෙහාට වශයෙන් විතරනේ. ඒ නිසා නීවරණ තේරෙනවා කියන්නේ කාමයේ අයින් වෙලයි කියන්නේ. නීවරණ යා සාදර වෙයි එදාට. නීවරණ පිටට ආවයි කියලා කියන්නේ කාම ගුණ නෙවෙයි. නමුත් අපි නීවරණ එනකොටම ඒකට ද්වේෂ කරනවා. මේක හරියට බුදුහාමරණ නිර්වචනය කරනවා. කියනකොට දැන් හරිනේ දැන් කාම ගුණයයි ගුණා. දැන් නීවරණ දැන් ඕක නීවරණ ආවේ කාම ගුණයයි නෙවෙයි වෙලාවකට. මේ අම්මට අප්පච්චිට ඕක තිබුණේ නැහැ. ඔබේ ගුරුවරයාට තිබුණේ නැහැ. උඹට තියෙන ඔක ලොකු දෙයක්. ඒ නිසා දැන් නීවරණ කියන බව හොඳට සාහිත කරගන්න. නීවරණ වෙනුවට ආශ්වාස ගන්න. ප්‍රශ්වාසය කරන්නේ. ඒකෝට හිතන්නේ නීවරණක් නැතුව ආශ්‍රද ප්‍රශ්වාසය විනාඩි 5ක් තිබ්බේ කියලා. විනාඩි 5ක් තිබ්බට පස්සේ ආට තේරෙනවා කාමයන් සහ කාම සංඥාවල් බුද්ධ ආදී සංඝාංශීලාගේ හස්තහන හරහා తాවකාලික විනාඩි 5කට 10කට අත් කරන්න පුළුවන්. ඒකට මතු බුදු වෙන මෛත්‍රී බුදුහමරෝ ඕනෙත් නැහැ. ඒකට දාන ආදී කුසල කර්ම වලින් ඇති වැඩකුත් නැහැ. ඒකෙන් ප්‍රාර්ථනා කළා ගන්නත් බෑ ඒක. ඒක තමන්ම විහිින් යෙදෙන ප්‍රමාණයට ගන්න තියෙනවා. ඒක ගත්තයි කියලා හිතමු අපි කටේ හිතමුද ගත්තට පස්සේ අඩු ගන්න බෑම බෑ. ඒක විනාඩි 5ක් යනකම් අපි කියන ආස්වාද ප්‍රසාද රැලි පහක් බලන්න පුළුවන් නම් යා ඒක මේ කාමේ සහ කාමේ සංඥාව දුරු කිරීමේ ලක්ෂණත් එක්ක අරගෙන මේක සමාදන් වුණයි කියලා හිතන්න. රූප කර්මස්ථානේ සමාදන් වුණා. මේ සමාදන් වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ওই රූප කර්මස්ථාන ගැඹුරට එක දිගට අවස්ථා පහක් ළඟිට පුළුවන්. නැත්නම් විනාඩි 5 දැන් බලපන් ඔය රූප කර්මස්ථානයේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ පස්වෙනි සැරේ යනකොට එක විදියටමද තියෙන්නේ නැත්නම් වෙනස් වෙනවා ඒක විනාඩි 5ක් ආනපාන දිහා බැලුවොත් විනාඩි 5 පුරාවට ආනපාන වෙනස් වෙනවාද කියන්නේ අර යෝගාවචරය කාමේ සහ කාම සංඥාව දුරවන් කිරීමට අඩේට ගත්ත වාංගුවට ගත්ත මේ ආනාපාන දිහා බලන්නේ අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවක් මොකද මේකට අඩේට තියලානේ මේ කාමයේ සාධාරණයන් දුරු කරන්නේ. ඒ නිසා මේක හොඳට පුරු කරලා මේක හොඳට යෝගාවචරයට වශී කරලා උදාහරණ කියනවා දැන් ඔබට පුළුවන්ද මේ අඩේට ගත්ත රූප කර්මස්තනේ ආනපාන එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙන සුළු බව නැත්තම් මේක අනිත්‍ය බලන්න කියලා පුදුමාකාර අමාරු මොකද යෝගාවචරයට මේක පෙන්නේ කුසින් වදාගත්ත දරුවා වගේ මේ කාමයේ සහ කාම සංඥාව දුරුවන් කරන්න ආපු මේ ආනාපානය අල්ලන ඇල්ලිල්ල කාමයේ බදාගත්තා වගේම අල්ලන. ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. ඒක නිසා මේ යෝගාවචරයට මේක නැති කරන්න බෑ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ රූපය නැවත නැවත එන විදිහට සකස් කර ගන්න. ආනාපාන නැවත නැවත බලන්න. යා දුන්න ගමන් වශී කරගත්ත ගමන් මේක සිද්ධ කරගත්ත ගමන් මේ රූපයගේ වෙනස් වීමක් තියෙනවද කියලා බලනවා කියන එක හරියටම තමන්ගේම දරුවා වනේලාලා කොටපු ඇලේ පොළ කුමාරිය හද කරනවා වගේ වැඩක්. තමන් වදාගත්ත දරුවා රාජානට වනේලාලා කොටනවා. තමන්ගේම දරුවා ගහලයා බෙල්ල කපලා මරනවා. පුළුවන් ද දරන්න. මේ තමයි උපයාගත්ත මූල කර්මස්ථානය. වෙනස් වෙන සුළු බලන්න කියලා. එතකොට කවුරු හරි දක්ෂ වුණොත් ඇත්තටම වැඩමුළුවකින් අපි ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අරමුණක් මුදුන්පත් වෙන්න ඔයාගේ දක්ෂකම ඇවිල්ලා කියනවා මේ මුදුන්පත් කරගත්ත අරමුණ කාලානුරූපව වෙනස් වෙන බව දකින්න පුළුවන් නම් ඒ බුදුහාමුදුරගේ බුද්ධිය අමාරයි. වැඩමුළුවේ සාර්ථකත්වයත් අමාරයි. අපි නම් කවුරු හරි දැක්කයි කියලා. බුදුසසුන කියනවා දැන් ඔබට තේරෙයි කාමයේ අයින් කරුවට පස්සේ කාම සංඥාව කරදර කරනවා වගේ මේ රූපේ අයින් වෙනකොට රූප සංඥාව කියන එකක් කරදර කරනවා ඒක තමයි අමාරුම දේ ඒකට තමයි මේ තට්ටු එතින්ද තමයි පුතුන් කියන්නේ සංඥා නානුසෙන්ති අරමුණ භාවනා කරලා කරලා කරලා ඉස්සෙල්ලේ ගුරුසු ආනාපානෙ පේනවා පස්සේ දියුම් ආනාපානෙ පේනවා පස්සේ මේක නිකන් ඔය දැම්බිච්ච පිටින් එකලක් වගේ නැත්නම් කුරුම්බලොන් දෙයක් වගේ නික පුණි තුනී වෙනවා ඒකේ සංඥාව රූප සංඥාව තුනී වේගනේ අනකොට ඒ රූප සංඥා අවස්ථාවේදී යෝගාවචරය හැසිරිය යුතු ආකාරය කාම සංඥාවත් එක්ක වැඩ කරනවා ඒවට අපි කියන්නේ නීවරණ කියලානේ මේ රූප සංඥාවත් එක්ක වැඩ කරන්න කියහම ඒ යෝගාවචරය සම්පූර්ණ නොදන්න ශේෂයකට වැඩනවා කවදාකවත් හිතපො නැත්තකට යනවා අම්මගෙන් අහලා බෑ තාත්තගෙන් අහලා බෑ දුරෝදෙකින් අහලා බෑ තමන්ගේ පරිණාමයෙන් ගෙනාවු දැඩිමින් අහලා බෑ. එයා තේරුම් ගන්නවන ගන්නවා මේ ඉතුරු රූපේ ගෙවන් කළ රූප සංඥා වෙනකොට අන්නේ රූප සංඥාව සංඥා නානුසෙන්ති දේශ මාත්‍රයක්වත් නැති වෙන විදිහට සම්පූර්ණම ගෙවන් කරන්න පුළුවන් කියලා හිතන්න. ආනාපානෙ ගෙවන් කරනවා නෙවෙයි. ආනාපානෙ පිළිබඳ හුලගක්වත් නැතුව ආනාපානෙ පිළිබඳ සංඥාවක් නැත්නම් යෑමයි නිවන කියන්නේ කියලා හිතාගත්තොත් ඒක බුදුම ස්වාමීන් වහන්සේලා සමාල්ලට හරියට සුද්ධ කළා කියනවා. අරමුණක් තියෙන තාක්කල් කෙලෙස්. අරමුණ ගොරෝසුර තියෙනවා කියලා කියන්නේ ගොරෝසු කෙලෙස්. අරමුණ සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම්. අරමුණ නොදනියනවා කියලා කියන්නේ කෙලෙස් නැහැ. සංඥානානුසෙද්ධි. මේකටයි මේ භාවනා කරන්න කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන්. කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය. ඒකට ඒක මල හෝන්තුයි නීවරණ. මෙන්න කාමච්ඡන්දය. මෙන්න අතිදි ද්වේෂය. ඊට පස්සේ නිදිමත. ඊට පස්සේ අතීත නාගයේ හැකදා කම්පන. ඉස්සරහ ගැන කල්පනා. සැක. අතීතය පිළිබඳ පශ්චාත්තාප. මේ පහ කියලා කියන්නේ කාමයේ දුර වෙච්ච බවට හොඳ ලකුණක්. ඒකට වෛර කරන්න එපා. තේරුම් අරගන්න. තේරුම් ගන්න රූපයක් අරමුණක් වෙනකොට අයින් කරලා. දැන් අරමුණ ඉතුරු වෙච්ච අරමුණ ගෙවන් වෙනකොට ඇති වෙන මේ සංඥාවට ඒ තියා සංඥා පැත්තක තියන්න ඒ අරමුණ ගෙවන් වෙගෙන යනකොට අපිට විවිධ ආලෝක පේනවා බරගතිය කම්පනගත සංදර්ශ මේ සියල්ලම අල්ලනවා මේ එකක්වත් අතරින්ද යෝගාවචක තේරෙන්නේ මේවා මේ සංඥා අනුසයක්වත් නැති වෙන විදිහට මේවා කපුරු පිච්චුවා වගේ මේ එන දේවල් සියල්ලම නැති වෙනවා ඔබට කරන්න තියෙන එක නැති වෙන්න ඇරලා නැති වෙන බව පෙනුනට ඇස් නැති එකෙක් වගේ බලන්න හිටපන් මේක දිහා මේක ඇහුනට නෑ වුණා වගේ බලන් හිටපම අහපම් මේක දිහා. මේක දැනුණට නොදැනුණා වගේ හිටපම් මේක දිහා. මේක මේකද යමක් කරන්න ඕනේ කියලා කිව්වට අතපය කර වෙච්ච කෙනෙක් වගේ මේක දිහා බලන් හිටපන්. කවදාකවත් යාට වාදයක්වත් ගැටුමක්වත් තර්කයක්වත් මොකක්වත් දෙන්නේ මේ වචනේ නැත්නම් මේ කියන්න ඕන කමටහන අර බමුණට දුන්නේ බුදුරජාණන්සේ මම බමුණ මම න කේචි ලෝකේ විග්ගණ්‍ය සිටු මම කාමයේ මගේ එකට ආවත් මම ඒක ගැටෙන්න යන්නේ නැහැ කාම සංඥා මාර්ගකට ආවත් මම ගැටෙන්න යන්නේ නැහැ ඒවලම රූප කර්මස්ථාන දාන්නේ රූප කර්මස්ථාන ඊට පස්සේ ස්ථාවර වුණාට පස්සේ ඒක අල්ල බදා ගන්න මගේ හිත යනවනේ ඒ අල්ල බදා ගන්න නිසා ඒක නිත්‍ය සංඥාවට එනවා නෑ මම ඒකත් අනිත්‍ය සංඥාට ගත්තා රූප සංඥායන ඒක එක්ක ගැටෙන්න යන්නේ නැහැ අරමුණ හෝ අරමුණ බලනකොට වටේ පිටින් එනකොට එන කම්පන චංචල බැලුවට මොනම දෙයක්වත් අල්ලන්නේ නැතුව හිටියොත් මම ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ලෝකයා හිවස් මාරු කරනවා. ලෝකයා එකින් එකට කියන කාමී කාම සංඥා ප්‍රතිස්ථාපනය කරනවා රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කරනවා මම එකකට එක ගැටෙන්න නැතුව ඉන්න පුළුවන් නා මේ මේ මගේ මේ භාවනා කරනකොට අභ්‍යන්තර චිත්ත සංකාණය විස්තර කරන එකම තමයි බාහිරේ අපි යනකොට කොච්චර දෝ මිනිස්සු අපිට එක එක දේවල් කියනවා ඒකේ මේ කංග විධාන සූත්‍රයේ සර්වචර්ය සඳහන් කරලා තියෙනවා ආමන්ත්‍රණා හෝති සහාය මන්ති. ගමනේ නිසින්නේ ථානේ චාරිකාය. අනාභිචිතං තේරි සම්පේකමානෝ ඒකෝ චරේ කංග විධාන කප්පෝ. අපි සෙනඟක් එක්ක ඉඳ ගියොත් හැම කෙනාගේම ආරාධනා සහ ආමන්ත්‍රණය. ඒක ඉතල කියනවා. ඒක මතක් කරනවා. ඒක බුදුරජාණන්සේගේ රිදෙන හැටි කියවනවා. හිතක නීතියත් ඇවිල්ලා කතා කරනවා. ඉඳගෙන හිතියත් ඇවිල්ලා කතා කරනවා. බුදිය හිතියත් ඇවිල්ලා කතා කරනවා. එවිටම හිතියත් කතා කරනවා. එක එක දේවල් ආමන්ත්‍රණය කරනවා. සෙනගක් එක ඉන්නවයි කියලා කියන්නේ උදේට කස 300 කස 300යි සවල්ට කස පාර 300යි රාට කස පාර 300යි වගේ හැම කෙනාම ඇවිල්ලා කිව්ව කොනවා අවශ්‍යන ආරංචිනේ කරනවා ඒ නිසා සමාජශීලී ජීවිතයක් කියලා කියන්නේ පොලොස්සේම සම්බන්ධ ඉස්සලා ගෑරොප්පෙන් නෙල්ල කපලා ගෑරොප්පෙන් ඇනලා ඇනලා ඇනලා හැත්තලනේ සම්බන්ධේ මන් දන්නවා දැන් කාලේ කොරනවාද පොලොස්සේ පිටින් කටු කපලා ගෑරොප්පෙන් අනිනවා මොකද එතකොට හොඳට තැම්බෙනවා අවුල් කරනවා කියන්නේ ගෑරොප්පියෝ කටු තුන නෙවෙයි ඊට වැඩි ගන්න කටු ගන්න ගැටි උදේ හැන්ද වෙනකන් අච්චාරු ධර්ම වගේ ලුණු දෙහි ධර්ම වගේ අනිනවා අනිනවා අනිනවා අනිනවා ඕක තමයි කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ වට කරගෙන අනිත් ඒක ඒ ඒ බව දැනගෙන එවැනි දෙයක් එක්ක ගැටුමක් ඇති නොකර මොකද මේ මම සංසාරේ පුරාට ඉල්ලපු දේ ලැබිලා තියෙන්නේ කිසිසේත්ම ගැටුමක් ඇති කරගන්න එපා ඒකේ ඇත්තන්ගේ ඇති තමයි මේ හේතු බල ධර්මයක් තියෙන්නේ ආමන්ත්‍රණය එන්නේ අපි සමාජශීලී වෙච්ච නිසා අපි සමාජශීලී වුණේ නැත්නම් දැන් දැන් නිසන් වගේත් අපි යෝගාවචර ගන්නකොට අපි කියන නෑදෑය ගෙන්නන්න එපා. වත්පත් බලන්න යන්න එපා. රේඩියෝ අහන්න යන්න එපා. ටෙලිවිෂන් බලන්න යන්න එපා. සෙල්ෆෝන් එකක් අත්තට දාන්න. ඉතින් කරන්නේ සෙල්ෆෝන් එක ඔෆිස් එකට පාවිච්චි කරලා හැර කාර් එක ඇතුළට ගිහලා කාර් එකේ ෆෝන් එකෙන් කතා කරනවා. ඒ මොකද නිකම් පෙකිනි වලින් කපලා ගියා වගේ අර කට්ටියට කතා කරන්න බැරි නිසා. ඉතින් කඩකොත් ඥානන් සෝන්සේ කියනවා අපි කොහේ කියලා විශ්ව විදුපු ඊතලයෙන් අනිනවා වගේ තමයි ඔය සංවේදන මාර්ගය. කොහේ හැංගිලා හිටියත් අනිනවා. ඉතින් නම් දවසකට 300 ගන්න යනවා. දැන් දවසකට 300ක් නැති වුණා අපි අන්න ගන්නවා. මෙන්න මේක වෙනුවට එක චිත්තක්ෂණයක් එක පැයක් එක දවසක් පොඩ්ඩකට මේකෙන් අයින් වෙලා පැත්තකට වෙලා යනවා කියන එක ඕනම කෙනෙකුට තියෙන මානවයික වාසිකමක් කියලා මම මම තරේ ප්‍රකාශ කරනවා. ඕනම කෙනෙකුට මානවයිකවාදිකමක් තියෙනවා. අපිත් එක කවුරු ගණදෙනුමක් පැවැත්තුවා. අපිත් එක කවුරු නෑදෑකම් කිව්වා. ඒ මනසට පොඩ්ඩක් දැක්ක වෙන්න පුළුවන්කම තියෙන අඩු ගන්න මෝත්‍රා කරන්න අඩු ගන්න චූ කරන්න කක්ක කරන්න. සමාජශීලී ගත කරන කට්ටිය දන්නේ නැතුව ඇති. අපිට දෙන ගොඩාක් ලෙඩ රෝග එන්නේ අසුචි වේග සහ මෝත්‍රා වේග පද කිපීම නිසා. අපස්මාරය සුඛ වේග, මුත්‍ර වේග, අසුචි වේග, කෙල, පමන නතර කරනවා. අපස්මාරෙලිදී මොකද දන්නේ? අපිට ඔන්ලාට මේ එලි කරගන්න බෑ. කුරුල්ල බලන්න පියාඹට ගමන් චුක් ගන්නවා. නෑ නෑ. ගහකුඩ හිටිය අද. උන්න කවදාකවත් ආතතියනේ. උන් බුදමාර්ගය හරි කෙටි. අපි ඒක එන්න දිගයි ඔගේ තොග තියෙන තොංගන. අයින් කරන්න ගියාම පුදුම අමාරුයි. ඊට පස්සේ අයින් කරුවේ නැත්නම් ඒක තියෙන වෙලාවේදී ඒක තියෙන විස ආයෙ ශරීරයට උරා ගන්න. ඒක තියෙන ගොඩාක් අපරාගය. ඒ අපරාගය ගොඩ මාර්ගයේ වැඩි වෙලා තියෙන තියෙන නැවත ලේවලට උරාගෙන ඔළුවට තාව ගාන ඉතින් කියනවා ගිටිනස් කියලා. ටෝන්ට් එක කවුරක්වත් දන්නේ මේ එළියට යන තියෙන එක ආපහු රීසයිකල් වෙන ඇතුලේ. කක්කටවල කක්කවල සුවල කියන සුවල නම් ගන්න විදියක් නැහැ. කක්කවල දෙන ගත්ත ගමන් ඕක තමයි ඔය මේ කොන්ස්ටිපේෂන් ආම වාතේ. එහෙම නැත්නම් මලබද්දය. විශාල රෝග රාශියක්. සිනගත් එක්ක නෙවෙයි නම් අපිට මේ පිට කරන්න බලන්න. ඒ මම වැඩ කෙරුවේ නිදහස් වෙන කලාපේ. වැඩ කරන කාලේ ඒකෙදී ඒ ළමයි ඉස්සල්ලාම නගලෝ කරපන්ට පටන් ගත්ත ඒ කටුනායක. ඊට පස්සේ අපි හිටියේ ඇත්තටම කුෂිකර්ම ව්‍යාපාරක. ඒ නිසා අපි හිටියේ මේ කුන්තං කරන තැනක. ඒකෙදී මේ වගේ ඕල්ලයක් ඇතුලේ අපි දැඩි ලෙස පත්‍ය ආවරණය කරලා පළවනවා. ඒකේ ගාන තමයි 40ක් අතර වැඩ කරනවා. ඒ ළමයින්ට වැසිකිළ කරන්න යන්න දෙන්නේ නැහැ වෙලාවට. හැරියක් ගියොත් ආයෙ උටර්න් එක එනකන් ඉන්නවා. සුපර් එකනේ දාලා කියනවා. ඉතින් මේ ළමයි ටිකක් විප්ලව කරන්න පටන් ගත්තා. බෑ අපිට ඕන ලාට යන්න ඕනේ. ඉතින් වැඩි හතර තුන පස්සේ අවුරුදු 100ක් තිබ්බා. තියලා අනෙකුත් දහසෙන් කලාපේ කට්ටියත් එක්ක මේගොල්ලෝ දීලා කරලා ඉවිලා කිව්වා. අරකේ අමානුෂිකයිලු කාට හරි මුත්‍රා කරන්න යන්න ඕන පැයකට කලින් කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා හිතන්න බෑ. පැසිකලියට යන්න දෙන්නේ නැහැ. සුපර්වයිසර් සයින් කරන්න ඕනේ තුන් හතර සැරයක් වැඩිපුර ගියොත් එක්ක පඩි ඕවර් ටයිම් වලින් කපනවා නැත්නම් එයාට ඩිමෝෂන් එකක් වෙනවා. හම්බ කරන්නේ මෙයන්නේ. ආමන්ත්‍රණා හොති සහායමයි දෙන්නේ. ඒක නිසා අපි කාට හරි ආමන්ත්‍රණයක් කරන වෙලාවක් හිතන්න මම මේ කාට හරි ආමන්ත්‍රණයක් කරන්නේ බැරිම වෙලාවේදී නැත්නම් මේ සැකේට ආසාවට යාලුකමට දෙවිලා එහෙම ආමන්ත්‍රණය කරන අපට ලැබෙන ප්‍රතිවිපාක තමයි භාවනා කරන්න ගියත් කවුරු හරිලා කතා කරනවා. අපිට පුළුවන් ද අපි පුදියන්න පුදියන්න කොටියන්න පුදියන්න ඇරලා අත්‍යවශ්‍ය හේතුවක් නැත්නම් වෙන කෙනෙක් කාමතරේන කරන්නේ. ඒ වගේ ගැඹුරක් තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මම කිසිම කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරන්නේ නැහැ, වාදයක් ඇති කරන්නේ නැහැ. මම ඒ විතරක් විතර නෙවෙයි මම ගත කරන ජීවිතයේදී මට ආමන්ත්‍රණය කරන්න ඕන වෙන්නේ මට මේ සැප පහසුකම් කාමයටනේ මම ඒක පුළුවන් තරම් පාලනය කරගන්න. කවුරුත් කියලා නෙවෙයි. මොකද මේ කාමයට ජීව සබාශීලී වෙන්නේ. කාමෙන් කිව්ව සබහාගත වෙන්න වෙනවා. මම ඒක නිසා පුළුවන් තරම් කාමයේ විසංයුත්තම්. මම කාමෙන් අයින් වෙලා තියෙන බයට වක්වත් මොකොත් නෙමෙයි. මේක මං විසින් ආය සංගත වෙලා. මම ආරක්ෂලා විසංයුත්තම් අකසංකති. මම මේ කරන වැඩේ සැකයක් උපදවන්නේ. මේක බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් සංසාරයෙන් ගැලවීමට උත්සාහගත ක්‍රමයක් තමයි. බුදුයන් කොට අවසන් ගන්නෙත් නෑ. කවුරු හරි තමන් අවිශ්වාස ඔබ නොදකින් ඵලයන්තෝ වරපල කියන්නේත් නැහැ. අවශ්‍යතාව පුළුවන් තරම් අඩු කර ගන්නවා. ඊට පස්සේ සැක උපදවන්නේත් නැහැ. තින්න කුකුච්චන් මේක පුළුවන් නම් දරුවෙකුට උගන්වනවා. පුළුවන් නම් කිට්ටුවන්ට කියනවා අවශ්‍යතාවෙන් අඩු කරගන්න. මොනම හේතුවක් නිසාව කවුරු පණවන්න එපා. කවුරු හරි තමන් බඩමැව්වොත් තරහ ගන්නත් එපා. ඒක ඒ කුලන්තර ඒක සමනය කරන්න. සමනය කරලා භවා භවයේ විහිද ගන්න. තවත් මේක පතන් දෙපා. අපි මේට වැඩි මනුස්ස භවයේ, දේව භවයේ, බ්‍රහ්ම භවයේ කොතෙන්ද ගියත් ওই ටිකම තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු කරගෙන යම් විදියකට යම් සම්බන්ධතාවයකින් කිසිම මතක සටහනක් ඇති නොවන ආකාරයකට සංඥාවල් මොකක්වත් නැති වෙනතාවට කටයුතු කරන්න පුළුවන් එක තමයි මෙලෝ වාසේ තියෙන ඉගෙන කියලා කියන්නේ. වැඩි වුණා ආස්වාස් ප්‍රසවාසී වුණා. ඒ ප්‍රසවාසී වුණාට පස්සේ ඊගා වෙන ආස්වාසයට මේ ප්‍රසවාසය පිළිබඳ මට ගතන්නේ නැහැ. මේ ප්‍රසවාසී කීයක් විවෘතයි. ඊට පස්සේ ආස්වාස් ප්‍රසවාසය ආවේ ඉවරනා. ඒක මතව සතන් ඊගා වෙන ආස්වාසයට ගෙනියන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා වම කියලා. වමෙන් දකුණට පීවර යනකොට වමේ යම් ආකාරයකින් උනන්දුව උද්‍යෝගිමත්ව බැලුවද ඒ හා සමානයෙන් දකුණ බලන්න නම් මේ ගෙවිච්ච වම ගැන ආයෙ සකස් නැහැ. ඒක ඉවරයි. ඒ ගියා ගියා. ආන්නේ විදිහට මේ සතියේ ක්‍රියාශක්තිය එnde එnde එnde එnde තීව්‍ර කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒ සිද්ධියේදී 100ක් ගත කෙරුවොත් සිද්ධිය වුණාන් පස්සේ මතක සටහන් නැහැ. සිද්ධිය භාගයට සිද්ධ වුණොත් අපිට සැකේනවා. මම දැක්කද සංඝ සම්පූර්ණ. ඒකෝට ඒකේ මත්කත් සංවාසය වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ජීවිතයක් ගත කරන්න මේක කාර්ය භව ජීවිතය හෝ නැත්නම් පැවිදි ජීවිතය හෝ වෙන දේ 100%ක්ම එළඹ වාසය කරනවා. අපි ඒකට ගියාට පස්සේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊගාවට චිත්තක්ෂණ මේකේ කොංගන්නෙත් නැතුව ගත කරන්න පුළුවන් නම් එවැනි කෙනා වාදයකට පටල ගන්නවා. එවැනි කෙනා කුප්පණ්ඩ තරම්. අවශ්‍ය ගන්න තමයි. කවුරු කොයි විදියට කොට්ටු ගහන්න ගියත් එයා බලන්නේ ඉල්ලන වෙලාව ඉල්ලන දේ තේරම දෙනවා. ඊගාව චිත්තක්ෂණය තමයි මේ ගත කරනවා නම් ඒ මනුස්සයෙක් කියන ජීවත් වෙනවා කියන්නේ. අනික ඔක්කොම කබුරනවා. අනිත් ඔක්කොම අපි ඉන්නේ බොහොම ආංශික ජීවිතයක්. අර පැත්තේ එක හිතක් මේ පැත්තේ එක හිතක් දරුවෝ ගැන එක හිතක් කිසිම වෙලාවක අපට මාත් එක්කම කියන එක කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අසම්පූර්ණ ජීවිත ගත කරන සියලු දෙනා දරනට පස්සේ ආයෙ මේක ඇවිල්ලා භාගයට ඉවර කරපු ප්‍රොජෙක්ට් ඉවර කරලා යන්න ඕනේ. එක චිත්තක්ෂණයක් පුළුවන් උනත් කියලා හිතන්න මේ ජීවිතේ 100%ක්ම මේ මොහොතේ ජීවත් වෙනවා. අතීතයට කර්ණබරකුත් නැහැ. අනාගතයට සම්බන්ධකුත් නැහැ. අන්න ওই චිත්තක්ෂණේ දෙකක් කරගන්න. ඒ චිත්තක්ෂණේ තුනක් කරගන්න. එතකොට තේරෙනවා මේ ශිල්පය එහෙම දේවල් කිරීමේ ක්‍රමසාවිදි අපි අතර දෙන්නේ අතර කිසි වෙනසක් නැහැ. ඔක්කොම කරන්න ඕනේ මේක බව දන්නවනම් ක්‍රමසාවිදි කියන්නේ. අපිට වෙලා තියෙන භාවනා කරන මොනවටද කෝකටද කියලා දෙන අපිට ඕන වෙලා තියෙන මේ එක එක සංඥා මට පළවෙනි ධ්‍යානෙ ලැබුණා. මට දෙවෙනි ධ්‍යානෙ ලැබුණා. මට සංකාර උපේක්ෂා ඥානෙ ලැබුණා. මට උද්‍යප්පේ ඥානෙ ලැබුණා. මේ ගහන්න හැරේ. ඒ තාන්නම මේ ඔළුවේ තියාගන්න වටුවට උනා. ඉතින් ඒ තීර තියාගත්තයි කියලාගෙන අර ගෙදරට මොන කරදරවල මන් දිවට තවත් අලිමන්තිවට හරක් කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා ඔක්කොටම වාඩි වෙන්න කියලා කියනවා. දන්නේ නැහැ නේ. ඔයාලා දන්නේ නැහැ නේ. මම සංකාරූපේක්ෂා නාන්න ලැබලා ආවේ කියලා. ඉතින් අර මිනිස්සාන මොකද මුරුක් වගේ જાතියක්. සංකාරූපේ ඕකනේ කියන්නේ ඕගොල්ලෝ සීලනේ. ඒ භාවනා කරන්නේ මම යනකොට ගිහ උදේබ්බේ අරගෙන. එතකොට ආවේ සංකාරූපේක්ෂාව. අර මිනිසුන් තේනවා මේක හොදන්න බැරි කක්කාවක් ඔළුවේ තියෙන ඉතින් ගෙනියනවා කීපක් කොටුවක්. ඉතින් ආහාර කෙනෙකුට ඉන්න කාලේ කිව්වලු ඒ පොඩි එකට ගිහිල්ලා ඒ තමයි කියන බුදුහාරුව වෙන කාටවත් කල්ලකට පස්සේ වෙන්නේ. වැවක් ගන්න කියලා හොඳ විවේක තැනකට ගිහලා උදයබ්බේ ඥානෙ බලන්න. ඉතින් මෝ දන්නේ උදයබ්බේ කියනක වටක් වෙලා නැහැ. දැන් හිතුවා මේක බලන්න උදේවය උදේවය උදේවය උදේවය කිය කියවන්න ඕන කියලා ඉන්නකොට දැන් නම් වචන දෙක මතක නැතිලා කොකෙක් ඇවිල්ලා වැහුවලු දවසට. ඊට පස්සේ උදේ බක උදේ බක උදේ බක කියලා බකා කියලා කියන්නේ බක කියලා කියන්නේ කොකාද. අර උදේ වයම තේරෙනද උදක බක උදේ බක උදේ බක උදේ බක කියලා මන්ත්‍රය කරගෙන ඉන්නකොට උදේ කියන කත්ම තන නැති වෙලා වතුරට කොකා ගහගෙන නිසා උදක බකන් උදක බකන් උදක බකන් කියලා දැන් ටිකට බහනා කරනවා. මේ කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ වාරේ ආවට පස්සේ ගිහිල්ලා අහනවා ගුරු හමුදු කාට කිව්වලු මොකක්ද දීපු කමඨාන් මට මේ උදක බකන් දෙන්නේ ඒක හොඳට කරයි කියලා. දැන් මොකද වුනේ නෑ මට ඕනම තැනක ඉන්න උදක බකක්. මොකද උදක බකන් කියන්නේ දැන් ඔබතුමානේ මට කිව්වේ බලන්න කියලා. ඒ කියලා තියෙන උදේ වය. දැන් මෙයාට පේන්නේ උදක බකන්. ඒ උදක බකන් දිගේ යන ඊට පස්සේ යා ගෝලරි කියලා දෙන්නේ ගහක් ආ වාඩි වෙලා උදක බකක් කරපස්සේ. අද තියෙන භාවනාව තේරෙන එක. ඒකේ කොටුවක් මේ බලන්නේ මේ බලන දේ නැති වෙලා යනවා. බලන දේ වියකිලා යන බව. බලන දේ සංඥාවක්වත් නැත්නම් යන්න පුළුවන්. ඒකට මෛත්‍රී බුදුහම වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒක නිසා අපි ලෝකේ ඔක්කොම අල්ලන්නේ එකක් අල්ලනවා. අල්ලලා ඒකම බලන්න කියනවා. ගිවිලා ගිවිලා ගිවිලා කියන එකේ කපුරු පුච්චපු තැන අලුවත් නැති වෙන තැනට බලා ගන්න පුළුවන් එක චිත්තක්ෂණයක්. මේ මුළු සංසාරෙම මේ මුළු ජීවිතේ මේ මුළු පැයෙම එක චිත්තක්ෂණයක් මේ ගත වෙච්ච දේ ගියා ගියා ගියාමයි ආය සංඥාවක් ඉතුරුනේ නැහැ කියනවා නම් එයාට මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් බවට විපස්සනා කරන්න පුළුවන් බවට තියෙන ලකුණ. ඉතින් මේක බුදුහාමුදුරුවන් මේ කියන මේ ඥාණය සාමාන්‍ය එදිනදා බත් කරන මිනිසෙකුට කියන්න ගියාම මේ කියන වචන ටික අපිට තේරෙන්නේ නැහැ කියන එක සාධාරණයි මොකද අපි හැමදාම බලන්නේ රූප වැඩි කරන්න, ශබ්ද වැඩි කරන්න, ගන්ධ වැඩි කරන්න, රස වැඩි කරන්න එකතු කිරීම. එකතු සහ වැඩි කිරීම. මෙතන තියෙන්නේ අඩු කිරීම සහ බෙදීම. ඒ නිසා ගණන්කාරයෙක් වෙන්න නම් මේ එකතු අඩු කිරීම සහ බෙදීම කියලා කියන්නේ නෝන්ජල්කමක්වත් බයඅදුකමක්වත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරයන් වහන්සේන කරපු දෙයක්. ඒකට බුදුහාමුදුර කියන්නේ කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන. ඉතින් මේ මේ ප්‍රකාශ කිරීම තුළ බුදුන්ස අන්තිමට ගෙනලා පෙන්නනවා දල වාක්‍යයෙන් මේ බමුණට කරපු දේ විස්තර කරලා බලනකොට කමතහනක් මේ දීලා තියෙනවා. නමුත් අර බමුණට මේක තේරෙන්නේ නැති නිසා කල තුල පෙරලා නේරලා සල්ලිනම් වල හ්ම් කියලා යන්න ගියයි කියලා මේ ඒ සූත්‍රය සඳහන් කරලා තියෙන නිසා අද දවසෙත් අපි ධර්ම දේශනා ආමාර කරන්නේ දිව නිරවලා සැලිනම් වල කියලා ඉවර කරමු කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බමුණ රිද්ද වේවා ප්‍රාර්ථනා ධර්ම දේශනා මෙතේ නැත කරනවා කන සීමල භාවී සුදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි පැයකමාරක කොක්න වගේ කාලයක් කරන් තියෙනවා. ධර්ම දේශනාව සඳහා මේක අපි දවසේ වැඩසටහනේ අවසාන අංකය නිසා මම යෝජනා කරනවා මේ වෙලාවේදී අපි වැඩමුළුවේ සාර්ථකත්වයේ දවසේ සාර්ථකත්වයේ කුසලතාවයේ දීපත් කරලා ඒ වැඩ පිළිවෙල මේ වෙනකම් මේ විදිහට සංවිධානය කිරීමේදී උදව් උපකාර කළා වූ සියලුම සත්පුරුෂ මණ්ඩලවට අපි රැස් කරගන්න ලද මේ කුසලය අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් අපි සාදුනාදයක් පවත්වනවා. ඒකම අපේ සාලේ ඥාතීන්, වර්ගයේ ඥාතීන් ශීලම දෙනා මේ වෙලාවේදී අපිට එක ඉඳලා මේ ධර්මමය යාත්‍රාවට සම්බන්ධ වෙනවා හොඳයි. නමුත් අපි විශාල ඥාපිටකට එක්කෙනෙක් නියෝජනය වෙලා තියෙන. අපි නියෝජන නියෝජිතයන් වාසයෙන් අපි ප්‍රාර්ථනා කරමු අපි ඥාතීන් අපි මේ ඥාතීන් වෙනුවෙන් පවත්වන සාදු කාරණාදී ඉන්න තැනක සිට අහලා ඒත් මේ සාදු කිමෙනින් පින් අනුමෝදන් විත්වා කියලා ඥාතීන් වෙනුවෙන් සාදු කාරයක් පවත්වනවා. අප අපට මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා සැබනේ සනසී පැමිණ නිවි පැමිණ වඩාලා වූ ඒ தത്വයට යන්න අවශ්‍ය කරන්නා වූ සත්පුරුෂ සංසේවනයේ පිණිස අසත්පුරුෂ අංගෙන් වෙන්වීම පිණිස යාව නිබ්බානෝ අපට මේ කුසල හේතු වාසනා වේවා කියලා සාදුකාර පවසනවා. සියදාදීන් තුර අපි ඊතාවසාදාදී ගාථා රචනා කිරීමේ සම්ප්‍රදාන කුලව පින් අනුමෝදන් කිරීමට පෙළගනි. ඊතාවසාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඊතාවසාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavakākanammi sabbha sampuñña sampadaṃ sabbhe bhūtānumodantu sabbha sampatti siddhiyā ākāsattā cummattā dīvānārā mahittikā පුඤ්ඤං තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවතු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ හෝතු ඥාතිකාපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාතක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාතක්ඛියා සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාමනාගතං පුඤ්ඤං අයං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි කමාමි කමිතබ්බං සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා වචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු